අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවට දවසේ ධර්ම දේශනාවට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්සමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය දවස් දෙකේ තුනේ මේ මිච්ඡත මිත්‍යාර්ථ 10ක් අවබෝධ කරගැනීමේ කටයුත්තේදී සම්මා දිට්ඨි සහ සම්මා මිච්ඡා දිට්ඨි සහ මිච්ඡා විතක්ක කියන කාරණා ගත්තා. අපි ඇත්තටම ගිය වැඩමුළුවේදී මිච්ඡා දිට්ඨි කියන එක සංග්‍රහ කළා. මේ අවුරු මේ වැඩමුළුවට එන්න අපි ඒක පිළිබඳ සාරාංශය අර්ථය අරගෙන යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිවල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යාගේ තියෙන මිත්‍යා සංකල්ප. ඒක නිකන් ගලන වතුරකට අපි පොල් තෙල් පාංකඩයක් ගෑවි ගෑවි තියෙන තිබ්බොත් දිගටම වතුරේ තෙල් මායමක් හිටිනවා. ඒ වගේ යම් කිසි කෙනෙක්ගේ මනසේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යාර්ථ වලින් පළවෙනි එක තියෙනවා නම් එයාගෙන් පිට වෙන හැම සංකල්පයක්ම ඒ දෘෂ්ටියට අනුව තමයි යන්නේ. ඒක සරුවත් chance පෙන්ලා දීලා තියෙන්නේ. තිත්ත ලැබු ඇටයක්, කරවිල ඇටයක්, කොහොඹ ඇටයක් පොළොවට දැම්මොත් ඒක උරා ගන්න පෘථිවි රසයෙන් හදන්නෙම තිත්තපල. ඒ වගේම මිහිරි ඇටයක්, අඹ ඇටයක්, එහෙම නැත්නම් වෙන රසවත් ඵලයක ඇටයක් දැම්මත් ඒක පෘථිවි රසයෙන් ලබා ගන්නේ නැත්නම් ලබා ගන්න ප්‍රතිදර්ශයෙන් හදන්නේ මිහිරි ඵලයක්. ඒ වගේ තමයි ඒක මිත්‍යා දෘෂ්ටිය තියෙන තාක්කල් තියෙන්නේ මිච්ඡා සංකල්ප. ඉතින් මේ සංකල්ප වලට නමක් දානවා විතක්ක කියලා. ඒක සාමාන්‍යයෙන් ත්‍රිපිටක සංග්‍රහ ග්‍රන්ථවල විතක්ක සහ සංකප්ප කියන දෙක සමාන වචන වශයෙන් හඳුන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන පෙළ ගැස්ම නැත්නම් ධර්ම પરම්පරාව වගේම මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප කියලා නරක පැත්තට පෙළ ගැස්මක් තියෙනවා. ඉතින් ඒක අවබෝධ කරනකොට අපි නිතරම අර සම්‍යක් පැත්තත් එක්ක සංසන්දනය කරමින් ඒ වගේ මිච්ඡා විතක්කය මිච්ඡා දිට්ඨියත් එක්ක නෑදෑකම බලමින් යනකොට අපිට ජීවිත સંદર્ભය තුලින් තේරුම් ගන්න තියෙන අවස්ථා වැඩි. ඉතින් ඒක නිසා මේ මිච්ඡා විතක්ක වශයෙන් දක්වන නැත්නම් මිච්ඡා සංකප්ප වශයෙන් දක්වන දේ අපිට හම්බ වෙනවා වචී සංඛාර වශයෙන්ුත් හම්බ වෙනවා. ඒ කියන්නේ වචනයක් අපි දොඩන්න ඉස්සෙල්ලා, හෙලි කරන්න ඉස්සෙල්ලා, විපහාරය කරන්න ඉස්සෙල්ලා හිත ඇතුලේ දොඩමළු වීමක් වෙනවා. ඒ දොඩමළු වෙලා තමයි වචනේ එළියට දාන්නේ. ඒ නිසා ඒ වචනයක හරය නැත්තම් හටගැන්ම නැත්නම් මූලාශ්‍ර වෙලා තියෙන හිත ඇතුළේ මේ වෙන කතාව. ඒ නිසා අපිට අර කතා කරන වෙලාවේදී ඒක වැටහෙන්නේ නැති වුණාට හොඳට බණ භාවනා කරන ගමන් මේ හිතවිලි බහුල චරිතයක් අරගත්තොත් එහෙම නැත්නම් ඇතුළත කතාව බහුල චරිතයක් ගත්තොත් එයාට පේනවා අපි නිතරම අර හරක් නිකන් වමාරා කන්නා වගේ යම් යම් දේවල් හිතේ තරන්දි තරන්දි තියෙනවා. අපි ඒවා ඇසුරු කරමින් ඉන්නවා. ඒ පුද්ගලයා දැකපු ගමන් පාරට ඒ වචනේ පිට වෙනවා. අපි දන්නෙත් නැහැ. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙක වචී ක්ෂාර වශයෙන් වචී සංඛාර වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී කොහෙන්දෝ පොතකින් අරගෙන ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට දිබ්බ සෝත ඥානෙ පහළ වෙන නැත්නම් දිවිවරු අපේ අපි කියන කතා කරන දේ අහනවනම් දිවිවරු අහන්නේ අපේ වචන නෙවෙයි වචනේ හදනකොට ඇතුලේ විතක්ක මට්ටමේදීම දැනෙනවා. අපි කතා කරන ඉතල දෙයියෝ දන්නවා. මෙයා මේ ඊගාට බින්දින්නේ මෙන්න මේ වචනේ කියලා. ඒ මොකද පෙළගස්ම යාට පේනවා. ඒ තරමටම ඒකේ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ විතක්ක ਵਿਚාර දෙක භාවනාවේදී අපි මේ කරන වැඩේදී ගොඩාක් බලපානවා. ඒ අපේ හිත ඇතුලේ තරම් දෙන දේවල් ඒවා තියෙන තාකල් හිත ඒකල එකලස් වෙන්නේ නැහැ. අපේ හිතේ ඒවා තියෙන තාකල් ඒ කර්මවලට දාන්න බෑ. ඒක නිසා අපි අර තරම් දෙන ගතිය ලැබලා දෙන මේ විතක්කය මිච්ඡා විතක්කය භාවනාවට හරවලා අඹරලා ධම්මා විතක්ක වශයෙන් මෙනෙහි කිරීම කියලා අරන් තියෙනවා. අරමුණ මෙනෙහි කරනවා කියලා කියන්නේ නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හිත එකම දෙයකට යොමු කරනවා. නැත්නම් එකම නමක් කියනවා. ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාස ආස්වාද ප්‍රසාර. නිකම් පිම්බෙනවා හැකිනවා කියලා ඒ මෙනෙහි කිරීම කරගෙන කරගෙන යනකොට ඒ ඒ මෙනෙහි කිරීම කීකරු වෙන වෙලාවක් එනවා. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරනවා. දකුණ තියෙනකොට දකුණ මෙනෙහි වෙනවා. ඒක ඒක ඇත්තටම හිත මේ හමුදා නියෝජන නියෝගයක් දෙන්නා වගේ. සක්මන් කරනකොට වම දකුණ වම දකුණ වම දකුණ කියලා හමුදා පුහුණුව දෙනවා. එතකොට මුළු පෙළම වම තියාගෙන යන වෙලාවේදී කාට හරි වම කියනකොට දකුණ තියන්න ගියොත් ඉස්සරහක් නෑ හැප්පෙනවා. ඉතින් ඒකට එල උන්ටටම ගහනවා පට්ටාස් කාලා එකක්. ඒ මොකද පෙළම වම තියද්දි වම කියලා නියෝජ කරද්දි විධාන කරද්දි මෙයා දකුණ තියලා. ඉතිකොට එහෙම ඩක්කාලා පැනලා අල්ල ගන්න ඕනේ ඔය හමුදා පුහුණුව කරනකොට. ඉතින් එක දවසක් ඒකට හොඳ ලස්සන මේ මේ විතක්කය කියන්නේ අපේ නන්නත්තර හිතවිලි හමුදා පුහුණුකට දාලා වගේ දන්න කීකරු මධ්‍යස්ථ අරමුණකට දාන ආස්වාස් ප්‍රසආසිත හෝ පිම්බීම හැකිලිමද හෝ වම දකුණ කිය. ඉතින් අර සක්මන් භාවනාවකදී <clears throat> මතක් කරපුවාම තබන තමන පීවරදී වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරන්නේ. එතකොට සක්මන් හිත ගන්න පුළුවන්. ඒක ලොකු ලාභයක්. එතකොට කෙලස් අඩු වෙනවා කියලා කිව්වට පස්සේ ඒක විවේචනාත්මකව එක්කෙනෙක් කියලා තිබුණා මේ ඒ විදිහට ඇවිදිනකොට වම දකුණ මෙනෙහි කරනකොට කෙලෙස් අඩු වෙලා නිවන් දකින්නවා නම් හමුදාවෙ ඉන්න ඔක්කොම නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා මේ වෙනකොට. මුලික ඇවිදින හැදිනකොට හැම වම දකුණ කියලා කියනවා. ඒ නිසා ඌ නිකන් බොරු කතා, ඔය මෙනෙහි කරන කතා හරියන්නේ නැහැ කියලා නිකන් කට්ටච්චෝලි කතාවක් කියලා තිබුණා. ඉතින් කොහොම නමුත් භාවනා කරන කෙනා දන්නවා මේ විතක්කය යෙදුවොත් මෙනෙහි කිරීම යෙදුවොත් සල්ලක්ෂණේ යෙදුවොත් හිත පොඩ්ඩක් කීකරු කරගන්න පුළුවන්. හිත ඇහුම්කන් දෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ විතක්ක ਵਿਚාර දෙක තමයි එහෙම නැත්නම් මේ වචී සංකාරයේ තමයි භාවනා කරනකොට ඉස්සල්ලාම නැති වෙන එක. ඒක කොච්චරද කියනවනම් ආනාපාන සති සූත්‍රයේ හෝ සතිපට්ඨාන සූත්‍රයේදී කාය සංකාර, චිත්ත සංකාර නැතිවීම ගැන කතා කරනවා. වචී සංකාර නැතිවීමක් ගැන කතා කරන්නේත් නැහැ. ඉතින් ඒක විනය පිටකේ තුන්වෙනි පාරජික පාළියේ විස්තරේ ආනාපාන සති ඉදිරිපත් වෙනවා. ඒකෙදී බුද්ධඝෝසාචන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ පස්සම්බයං කාය සංඛාරම් තියෙනවා. කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රස්වාස දෙක සංසිඳෝමින් සංසිඳෝමින් භාවනා කරනවා. නැත්තම් භාවනා කරනකොට සංසිඳනවා කියන එක තියෙනවා. ඊට පස්සේ චතුස්කය චිත්තානුපස්සනාවේ ඒකෙදී තියෙනවා පස්සම්බයං චිත්ත සංඛාරම් කියලා. එතකොට ඇයි මෙතන වචී සංඛාර නැත්තේ කියලා ප්‍රශ්නයක් නගනවා අටුවාචාරින් වහන්සේ. ඒක අහන්න වටින ප්‍රශ්නයක්. මොකද සංකාර තුනක් තියෙනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා, මනෝ සංකාර කියලා. කියනවා සමාල්ලාට මේකෙදි මේ කාය සංකාර සංසිඳීමක් ගැන බුදුජානසී කතා කරනවා. චිත්ත සංකාර සංසිඳීමක් ගැන කතා කරනවා. ඇයි මේ වචී සංකාර සංසිඳීමක් කතා කරන්නේ නැත්තේ කියලා අටුවාචාරින් වහන්සේ ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා. කාය සංකාර සංසිඳෙන්නේ කවදාවත් චිත්ත සංකාර සංසිඳුනේ නැත්තම්. කය තැම්පත් වීමක් වෙන්නේ හිත දොඩමලු නම්. ඒ කය තැම්පත් වෙන්නම් ඊට කල්ලාතුම වචනේ දොඩමලුකම නැත්නම් ඇතුළත කතාව ඇතුළත දොඩමලු ගතිය නතර වෙනවා. ඉතින් ඒ නිසා ඒක කාය සංඛාරකී කාට හරි තේරෙනවා නම් භාවනා කරගෙන කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාස කායේ සංසිඳීමක් පිම්බීමේ හැකිලිමේ සංසිඳීමක් එහෙ නැත්නම් සක්මන හොඳට නිසිනින්ද සක්මන් කෙරෙනවා ඉබේ කෙරෙනා වගේ එතකොට කයේ ලොකු යාදීමක් එනවා සංහිඳියාවක් වෙනවා පස්සම්බනයක් වෙනවා ඉතින් ඒ කියන්නේ හිත හොඳටම නතු වෙලා කොච්චර නතු වෙලාද කියනවනම් හිත දොඩමලු නැහැ හිත විතක්ක ਵਿਚාර දිගේ විශේෂයි එහෙම යදුවන්නේ එයා ඉබේම භාවනාවට නතු විතරයි වචී සංඛාරේ සංසිඳිලා කී කරුණොත් විතරයි කාය සංඛාර සංසිඳි ඉතින් සාකාට හරි භාවනාවේදී ආනාපාන සංසිඳන අවස්ථාවක් පිම්බීම හැකිලිම සංසිඳන අවස්ථාවක් සක්මන හොඳට yaadena අවස්ථාවක් කෙනකොට ඒ අටුවාචාරින් වහන්සේ කරන මේ අර්ථකථනයෙන් පේනවා යා ඒ වෙනකොටත් ඇතුළත කතාව නතර වෙලා. එයාගේ විතක්ක ਵਿਚාර කීකරු වෙලා. ඒක යාට තේරෙන්නේ නැහැ සුතමේ ඥානෙ නැත්තම්. ඇසුවිරු ඥාන නැත්තම්, බහුසුත නැත්තම් තේරෙන්නේ නැහැ. නමුත් බහුසුත කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. කොයි වෙලාවක හරි හිත සතිය මානසිකාරය ආනාපානයත් එක්කම යනවනම් ඒ කියන්නේ දොඩමළු හිත එතකොට නතර වෙනවා. ඒක නතර කිරීම සඳහා අපි සමානට මෙනෙහි කිරීම කියන දොඩමළු ගතිය අපි පාවිච්චි කරනවා. නැත්තම් දොඩමළුකම අපිට ඕන විදිහට නාස්රණුවක් දාලා කීකරු කරගත්ත මීහරකෙක් වගේ පාවිච්චි කරනවා. ඒකල ඒකත් නතර වෙනකොට කියන්නේ මෙනෙහි කිරීමත් නතර වෙනකොට තමයි ඔන්න කයේ සංසිඳීමක් ආස්වාද ප්‍රසවාස කයේ සංසිඳීමක් සක්මනේ සංසිඳීමක් වෙන්නේ. ඉතින් ඒක දකිනකොට යෝගාවචරය භාවනා කරනකොට මේක අත්දක ගන්න පුළුවන් වුණොත් එයාට තියෙන මේ කවුරු වුණත් භාවනා කරත් භාවනා යන්නේ චිත්ත නියාමයකට. ඒ අපි දන්නේ නැහැ තමයිලා. tempat තුනා tempat වෙනකොට ඇතුළත කතාව නතරලයි කියලා අපි නිරීක්ෂණය කළ නැති වෙන්න පුළුවන්. නම් සුතුමේ ඥානෙ තියෙන කරණ තියෙන අනිවාර්යයෙන්ම කය tempat වෙන්න ඉස්සල්ලා මේ හිතේ කයේ මේ වචනේ දොඩමලුකම නතර වෙලා. ඉතින් ඒක දන්නවනම් ලාභයි අත්‍තරම. මේ විදිහට මේ විතක්ක ਵਿਚාරවලින් මේ අපි කතා කරන විතක්කේ පිළිබඳව අන්නේ කතා කරනකොට ඒ කෙනාට තේරෙනවා ඒ භාවනා කරන්නව පරියන්කට යන්න ඉස්සලා විනාඩි 5ක් කතා කර කර හිටියොත් වල්පල් හැලී භාවනා විදි විනාඩි 10ක් ඇතුළත කතාව කච කච කච කච කච කච ගන්න. එක්කනයි කතා කරන දෙන්නගෙම හිත විසිරෙනවා. ඒක නිසා මේ පණ්ඩිතාරාමේ දී ස්වාමීන් වහන්සේ කියනවා තව කෙනෙක් එක්ක කතා කරනවට වැඩිය භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා බුදිය ගනින් ඒක ලාභයි. මොකද අනික් මනුස්සයට හරි භාවනා කරතයි. ඉතින් ඒකට පේන්නේ නිකන් කතාවට ඊර්ෂ්‍යාවෙන් කින්නා වගේ, ඇයි හොඳයියට විරුද්ධයි වාගේ, මේ සුබ වැතීම හොඳ නෑ වාගේ. මේක එහෙම බයිලා උනේ නෑ. භාවනාවට මේ තව කෙනෙක් තව කෙනෙකුට තල්ලුවක් දෙන්න ඕන ගමන් නෑ. තව කෙනෙක්ගේ අත්වල අල්ලන්න ඕන කමකුත් නෑ. ඒක කරන්න ඕනේ නම් කියනවා පොඩ්ඩක් මේ දේශපාලනේ පොඩ්ඩක් කතා කරන්න විනාඩි 5ක්. එහෙම නැත්නම් මයිකල් ජැක්සන් ගැන කතා කරන්න විනාඩි 5ක්. එතෙන් ගාමිණි පොන්සේක මාලිනි පොන්සේක ප්‍රෙඩිසිල්ලෝ එඩිසිල්ලෝ ඔය මොනවනේ කිය කිය ඉන්නකෝ කච කච ගාලා ඉඳ ගන්න බලන්න මොකද වෙන්නේ කියලා. අර කතාව දිග්ගටම බෙලි කටු මල්ල හොල්ලන්න වගේ කච කච කච කච කච කච කච කච කච කච තමයි. ඉතින් සම භාවනා මධ්‍යස්ථානදී කවුරුත් වගේ තරහට නෙවෙයි කතාව එපා. නිස්සද්ද වෙන්න. Tamangen සද්දයක් නිකුත් වෙනවා නම් දොරක් වහනකොට, සිරිසිරි මල්ලක් හොල්ලනකොට, වාඩි වෙන්න පැදුරේලා ගන්නකොට පොඩ්ඩක් ඇහුම් කන් දෙන්න මම මේ කරන වැඩෙන් කොච්චර සද්ද පිට වෙනවද කියලා. ඒක මේ විතක්ක නෙවෙයි විතක්ක කියලා කියන්නේ මේ හිත ඇතුලෙන් එන එකනේ. මම මේ කට්ටියක් එක්ක ඉන්නකොට මේ පොළොව හප්ප හප්ප මහ පොළොව මහිකාන්තාව ඔල්ල ඔල්ල ඇවිදින්න එපා. දොරක් අරිනකොට වහනකොට බත් කනකොට කච කච ගන්න එපා. නිස්සද්ද වෙන්න. ඒක අල්ලන්නේ අර තමයි හිතාමතා කරන කතාව අවශ්‍ය නම් කතා කරන්න නැත්නම් කතා කරන්න එපා. දැන් මේ අවශ්‍ය නම් කතා කරන්න නැතුව අවශ්‍ය නම් කතා කරලා විතරක් කතා නොකර හිටියොත් අනිවාර්යයෙන්ම එයාට තේරෙනවා මම එන්නේ එන්නේ එන්නේ හුදේකලා වෙනවායි කිය. මම එන්නේ එන්නේ එන්නේ නිෂ්කලංක වෙනවා. මම එන්නේ එන්නේ එන්නේ හිතේ ඉඩක් එනවා. හිත පිරීලා වැඩ ගොඩාක් ඊයේ කරපු වැඩයි හෙට කරන්න තියෙන වැඩයි දරුවන්ගේ වැඩයි අම්මගේ වැඩයි සේරම මේක පිස්සිගේ බලාන අල්ල වගේ එහෙම නැත්නම් වමනයක් වාගේ බලුවමනයක් වාගේ පිටිලා තියෙන එක තේරෙනවා කය තැම්පත් වෙන්න නම් සක්මනේදී ඕපරියන්කදී ඇතුළත කච කචේ දොඩමලු ගතිය නතර වෙනවා. අනේ නතර වීම හරහා කෙනෙකුට ලැබෙනා වූ ස්පාසුව විස්රාමයේ කියලත් මේකට කියනවා. විවේකයේ කියලත් මේකට කියනවා. උදේකලාව කියලත් කියනවා. ඉතින් බුද්ධ ජානනාංශයේ <clears throat> මේක අරණ්‍යගත වීම හරහා රුක්ඛ මූලගත වීම හරහා ශූන්‍යාකාරගත වීම හරහා කියනවා මෙන්න මේ තැන්වල විතරයි භාවනා හරියන්නේ කියලා. ඒ නිසා පරිසරය සකස් කරගන්න. අපිට පේන්නේ ඕ භාවනා හොඳට කරන්න පුළුවන් නම් ඇයි කොළඹ හතේ භාවනා කරන්න බැරි? ඇයි අපේ ගෙදෙට්ට ගින්න ගන්න බැරි භාවනාව? කන්ද තම්බි කන්ද ගාවට යනකොට කන්ද බැරිද තම්බි ගාවට ගෙන්න ගන්න කියලා මේ දවස් ගොඩක් ප්‍රයත්න තියෙනවා. තිබුණට වැඩේ හරියන්නේ විවේක දනක ලැබුණාට පස්සේ. ඒක දෙපැත්තක් තියෙනවා. මේ මැක්‍රෝ ලෙවල් එකේ බාහිරේ තියෙන විවේකයයි ඇතුළත විවේකයයි මේ ගොඩාක් ඔළුවේ ව්‍යාපාර ගොඩක් දාගත්තාම විතක්ක වැඩි වෙනවා. ඒක නිසා ඒ විතක්ක නතර වෙන පැත්තට ගියොත් එහෙම නැත්නම් අපි මිච්ඡා විතක්කවල තියෙන ආදීනව දැනගෙන නතර කරන පැත්තට ගියොත් ඒ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් කවුරු මොනවා කිව්වත් වාදපතේක පැටලෙන්නේ නැති වෙන්න දන්න සීළු දහංගට දාන. අර කෙනා පෙනේ පුම්බගෙන එන්නේ. අරකයි මේකයි කතාවට පටලවා ගන්න. මේ කෙනා කෙටි උත්තරයක් දීලා මේට මාරු වෙලා නිකන් එනවා. එතකොට අර කෙනා කියනවා පුළුවන් නම් වරෙන් මෛත්‍රී කලාන මං එනවා වාදෙට කියලා. ඉතින් මෙයා කියනවා නෑ අවශ්‍ය නෑ. ඔයා දිනා දිනුවයි කියලා හිතා ගන්න ප්‍රශ්නයක් නෑ. ඉතින් යාටම දිනුම් බාර දුන්නට මොකක්වත් වෙන්නේ නෑ. ඉතින් එවැනි මේ වාදපතේකට පැටච්ච ලෝකේ හැම කෙනත් එක්කම කොක්ක ගහන මේ ලෝකේ සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේ වාදෙට පැටලෙන්නේ කුකුස්සහිත පුද්ගලයෝයි කියලා. වාදෙට පැටලෙන්නේ සද්ධාව නැති පුද්ගලයෝයි කියලා. වාදෙට පැටලෙන්නේ Taman මේ කතා කරන දේ පිළිබඳ සැක තියෙන කෙනා. ඊම සැක නැති කෙනාට වාද කරන්න ඕනක මොකුත් නැහැ වාදෙන් දිනන්න ඕනක මොකුත් නැහැ. ඒක නිසා මේ ධර්මයේ කියන අතක්කාවචර ධර්ම තර්කයට ආවර්තන වෙච්ච ධර්මයක් නෙවෙයි මේ. අතක්කාවචරයි. හැබැයි අතක්කාවචර නිස්සද්ද භාවය වාද කරන්නම් නිතරගෙන් දිනන ක්‍රමයක්. අතක්කා වචරව කතා නොකර පැත්තකට වී සිටීම වාදපතේට එන්නන්ට එන්නංග නිතරගෙන් ජය ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් බුදුජානනාංශ මේ අවුරුදු 45 පුරා මේක ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ ජාතක කතා පුරාවට පුදුම උත්සාහයක් කරලා තියෙනවා. ඒ ජාතක කතා වල සතුන් මරලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා. කාමීත්‍යාචාරය කරලා තියෙනවා. කවදාකවත් බොරුවක් කියලා නැහැ. බෝසතාණන් වහන්සේක කාලේක මොකද දැනගෙන තියෙනවා අපේ අතින් වැඩිම අපාගාමී අකුසල කර්මපත සිද්ධ වෙන්නේ වචනේ. මනුස්සයර විතරයි ඒක වෙන්නේ. මොකද මනුස්සය විතරයි වචන කතා කරන්නේ. ඒ නිසා මිනිස්සයෝ අපාය කියන්නේ Tamange gedara වගේ මැරුණොත් අනිවාර්යයෙන්ම යන තැන. අපි මෙහි ඉන්නකොට නම් තියෙනවා අහවල් පින්කම කරලා තියෙනවා අහවල් දේ කරලා තියෙන නිසා මම නම් යන්නේ එකක් නැහැ මම උඩට යයි කියලා හිතන්නේ. උඩට නෙවෙයි පල්ලෙහාට තමයි යන්නේ. ගියාට පස්සේ කට්ටිය සමහර කට්ටිය සමහර කට්ටිය පේන බලලා කියනවා. පෙනේ නොපෙනේ කොහොමනත් ඒකවලත් කියන්නේ අපි හිතාන විදියට කට්ටිය පල්ලෙහාලු ඉන්නේ දැන්. ඒ නිසා කියනවා මේ පාර්ලිමේන්තුවේ කට්ටියට මැරුණාට පස්සේ වුණත් පාර්ලිමේන්තු රැස්වීම තියන්න පුළුවන්. අපායි. ඔක්කොම එහෙ ඉන්නේ කට්ටිය. කැබිනට් එක පිටින්ම ඉන්නේ. මොකද වැඩිම වාදමනේ වැඩිම හංසාත් වාර්තාවයි වාදයි පටලවාගෙන ජීවත් වෙන්නේ. ඉතින් ඔය මේ අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා පස්සේ මිනිස්සු මේ චිත්කමේටද මන් දැන් පාර්ලිමේන්තුවට ගියා. ඒ කියන්නේ ඡන්දෙන් දිල්ල යාට ගියාද මන් දන්නේ ගියාට පස්සේ ඉතින් හැන්සාඩ් වාර්තාව බලන මිනිහා කවදාවත් කතා කරලා නැතිලු. පාර්ලිමේන්තුවේ හිටියට පේන මේකේ මේ අනවශ්‍ය ප්‍රශ්න අරගෙන කතා කර කර ඉන්නවා. කතා කරන්න දෙයක් නැහැ. එක තැනක අයිසෙක් නිව්ටන් නම තියෙනවා. බලනකොට පාර්ලිමේන්තුවේ වැඩ කරන එකනකොට ජනේලේ වහන්න කියලා ඒක වාර්තා වෙලා තියෙනවා. තත්තාකත් වාද කළා නැතිලු. ඔය නීචේ කියන එක නා බොහොම මේ බුද්ධ ආගම පිළිබඳ ඉස්ලාමගේ ජර්මනි ලියපු එක නා එයා හැමදාම ක්ලබ් එකට යනවලු ක්ලබ් එකට ගිහිල්ලා මේ සුද සල්ලි ටිකක් තියලා එනකොට සාක්කුවේ දාගෙන යනවලු ඉතින් ඒ වැඩි කතා බහ තමයි නැති නිසා ඒ වැඩ කරන කොල්ල හැමදාම එක මිනිස්සු කිලෝ ඇවිල්ලා යාට ප්‍රස්ථානය කරන්න ඉපැතලු ඇයි සර් මේ සල්ලි ටික සල්ලි ටිකක් ගෙරලා මේ සුර තියලා අපව ගන්නයි කියලා ඉතින් වා කල්යා ඊට පස්සේ කිව්වලු මම මේ තීරමක් ඇති කතාවක් කතා කරන කෙනෙක් දැක්කොත් දෙන්නයි මේක තියන්නේ ක්ලබ් එකේ කිසිම කෙනෙක් කවදාකවත් තේරුමක් ඇති කතාවක් කරන්නේ නැහැ. ඒ නිසා මම යනකොට ඒක සාක් වේදාන යනවා කිව්වා. ඒ නිසා බුදු කෙනෙක් දැක්කොත් වෙන කෙනෙක් දැක්කොත් අපි මේ කරන කතා අපි කොච්චරක් භාවනාවට විරුද්ධද කියලා නැත්නම් අතුලත විතක්ක නග්ගනවද කියලා. ඒකට බුදුරජාණන්සේ පරමාදර්ශයෙන් පෙන්ලා දීලා තියෙනවා මම කිසි කෙනෙක් එක්ක වාදෙට එන්නේ නැහැ කියලා. තියෙනවා චූල සච්චක මහා සච්චකේ සූත්‍රවල බුදුජාණන්සේ ළඟට ඇවිල්ලා වාදපත ගෙනල්ලා උන්වහන්සේ බොහොම ලස්සනට උත්තර දීලා තියෙනවා. හැබැයි බුදුජානනාංශේ කවුරුත් එක්ක වාදෙට පැටලෙන්න ගියේ නැහැ. ඉතින් දවසක් සරුවචන් වහන්සේ නිකුරෝදාරාමේ දවල් දාණයෙන් පස්සේ ජංගා විහරණය සඳහා නැත්නම් පොඩ්ඩක් දාණයෙන් පස්සේ බත්තර ටික හරහා වැටෙනකන් ඇවිද ඇවිද ඉන්නකොට එතෙන් ඇවිල්ලා තිනවා බ්‍රාහ්මණෙක් දිග පොල්ලක් අතේ තියාන එයිසයාගේ නම සීලා තියෙන දණ්ඩපාණී කියලා අතට දණ්ඩක් අරගත්ත ඇවිල්ලා ඇවලු කිං වාදී සමන කිමක් හායි ශ්‍රමණේ උඹ මොන වාදයක් ඇති කෙනෙක්ද මොකක් ලෝකෙට දේශනා කරන්නේ ඒ කියන්නේ ඒ බමුණ දැකලා තියෙනවා බුදු දානසික පෞරුෂත්වය එහෙම නැත්නම් එයා ශාස්ත්‍රෝරේක් වශයෙන් දැකලා අහනවා උඹ මොන වාදයක් සහිත කෙනෙක්ද එහෙම නැත්නම් මොනවද ලෝකයට කියන්නේ එතකොට බුදු දානසික සඳහා කරලා කියනවා මේ මිනිස්යාට සදේවකේ ලෝකේ සමාරකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුසාය අකතං කති තින්න කුක්කුච්ඡං මම ඒක මිනිස්සු දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ කේනචි ලෝකේ න විග්ගහ්‍ය තිට්ඨති මම කිසි කෙනෙක් එක්ක ගැටුමට යන්නේ නැති එක තමයි මගේ වාදය අකතං කති ඇතුලේ කච කචේකුත් නැහැ තින්න කුක්කුච්චා මට කියන්න හොඳට පැහැදිලි. වීත තණ්හා මට මේ වාද කරලා දිනන්න දෙයක්වත් නැහැ. භවා භවේ විහිිත දන්නවට ලබන ආත්ම හැරි ගමන්නේ මම හොඳ කතිකෙක් මම හොඳ වාදක කණ්ඩායමක් කියන්න ඕන කමක් නැහැ. ඒ නිසා මගේ එකම දේ තමයි න විග්ඝහ්‍ය තිටති. විග්ඝහ කියලා කියන්නේ වාද විග්ඝහ ගැටුම්. එහෙම නැත්නම් විග්‍රහ කියලා අපි මේක සිංහලට දානවා. එහෙම නැත්නම් මේ වාද කිරීම, කලහ කිරීම, විග්‍රහ කිරීම. න විග්ඝහ්‍ය තිටති. ඉතින් මේ බුද්ධ ඥානසීමේම කිව්වට පස්සේ අර බමුණට කතා කරන්න ඉඩක් නැහැ නේද? එයාවිල්ලා අහන ඔබ මොනවද අඩෝ මොකටදෝ කියන්නේ කියලා අපව නෑ මචං මං කාටවත් කතා කරන්න දෙන එක තමයි වැඩි කිව්වා. මම දැන් ඉතින් අඩෝ පඩෝ කතා නැහැනේ. බමුණ දිව දික් කරලා නල්ල රැලි ගස්සලා ම්ම් කියලා ගියාලු. හුංගුම් කාලා ගියාලු. පස්සේ බුදුජානනාචරණ මේකේ තියෙන දාර්ශනික වටිනාකම දැනගෙන සර්වඥාන්සේ දැන් මේ සිවණක් පිළිසිද්ධියට ගියාට පස්සේ වික්ෂුණාන්සලාමතලා කියනවා මහන්නේ මම මේ විවේකීව ඉන්නකොට මයි ළඟට ආවා දණ්ඩපාණි කියලා බ්‍රාහ්මණයා. ඇවිල්ලා මම ඇහුවා කිමක් කයි කිං වාදී කියලා. එතකොට මම කිව්වා දෙවියන් සහිත මරුන් සහිත බඹු සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දේව මිනිස් සහිත ලෝකයේ මම කවදාකවත් කවුරුත් එක්ක ගැටෙන්නේ නැහැ කියලා. ඒකල්ලි වෙලා ඒ ඒ පුද්ගලයාගේ ලකුණු ටික කියනවා. තින්න කුක්කුච්චං බබා බවේ වීත තන්නම් න මොනම දෙයක් අත්ත ගැටුමක් ඇති කරගන්න. මේ ඒ බ්‍රාහ්මණයා නැත්තම් ඒ රහතන් වහන්සේ සැක නැහැ. කවුරුත් වාදෙන් දිනන්න ජය ගන්න ඕනකමකුත් නැහැ. යම් විදියකට කවුරුත් ඒක කතා කරනකොට මතක සටහනක් ඉතුරු වුණොත් පරාදයි. ආහන්න ඒක තමයි මගේ වාදය. කවුරු හරි දැකලා එයත් එක්ක කතා කරුවයි කියලා හොඳ හෝ නරක මතක සටහනක් ඉතුරු වුණා නම් අනුසයක් තැම්පත් වෙලා තියෙනවා මම ඒක නැති වෙන බාට වගබලා ගන්න. කතා කරපේකනම් යනවත් එක්කම ඒ මතක ඉවරයි. යම් විදිහකට සංඥාන ආනුසෙන්ති සංඥා අනුසයක් හිතින් නැති වෙන විදිහට මම එයත් එක්ක හැසිරෙනවා. කතාවත් එච්චරයි කියලා සංඝයාට කිව්වහම සංඝයාට කාටවත් තේරෙන්නේ නැහැ මේක. මොන විදිහෙන්වත් තේරෙන්නේ. එතකොට ඒක සංඝයා වංශේ නමක් කියනවා සාංශෝබ වහන්සේ කියන මේ දේ අපිට තේරෙන්නේ නැහැ කියලා. යම් විදියකට හැසිරුණොත් වාදපතේකට යන්නේ නැද්ද? තෘෂ්ණාවක් නැද්ද? සැකයක් කුකුසක් නැද්ද? ඒ කතා කරුවාට පස්සේ මතක සටහන් මොකක්වත් ඉතුරු වෙන්නේ නැද්ද? සංඥා නානුසෙන්ති ඒක තමයි මගේ වාදේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ අර පළවෙනි ජවනිකාව විස්තර කිරීම සඳහා බුදුජනනාංශයට සංඝයාට උත්තර දෙනවා යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තතේ නත්ති අ비වදිතබ්බං අබිනන්දිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ ආරාගානුසයන් දෝසානුසයන් කියලා අරිට වැඩි බර වචනකින් උත්තර දෙනවා. අලිමදිවට හරක් කියලා. අර ඉසල කියපේක තේරෙන්නේ නැති නිසායි සරුවචනන්සේගෙන් අහන්නේ ඔබ වහන්සේ බමුණට දීපු උත්තර අපිට තේරෙන්නේ නැහැ කිය. ඒතර බුදුහන්සේ සඳහන් කරනවා සංඝයාට යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ යම් හේයකින් භාවනා කරන කෙනෙකුට කරපු දෙයක මතකයක් ආවොත් ඒක නැවත නැවත කච කච ගහන්න ගත්තොත් හිතලා නෙවෙයි භාවනා කරනකොට එනවා. ඒවට අපි කියනවා ප්‍රපංච කරනවා කියලා. අපි කියනවා කතන්දර ගොතනවා කියලා. අපි හිතනවා හිත දොඩමඩු වෙනවා කියලා. යතෝ නිදානම් පුරසම් පංච සංඥා සංකා සමුදාචරಂತಿ යම් හේකින් Tamange හිතට මේ මොකාක් හරි රැව්පිලි රැව්දීමක් මොකාක් හරි පරණ මතකයක් වමාරා කෑමක් මොකාක් හරි කරන්න තියෙන සැලසුමක් එහෙම නැත්නම් අරකිට මේක කියන්න තිබ්බ අරූට මෙහෙම කියන්න තිබ්බයි කියලා හිතෙනවා නම් ඒ හිතෙන කිසිම දෙයක් අභිනන්දනය කරන්නත් එපා අභිවදනය කරන්නත් එපා ඒකට රිංග ගන්නත් එපා නාබිනන්ද නාබිනන්දති නාබිවතේ නාජ්ජෝස තිට්ඨති. එහෙම හිතට එන දේ අනුමත කරන්න එපා. එහෙම හිතට එන දේ අනුග්‍රහ කරන්න එපා. අභිනන්දනය කරන්න එපා. අභිනන්දනේ දැනගෙන මගේ හිත තියන්න ඕනේ මේකේ. නමුත් හිත නන්නත්තර වෙලා ඊයේ කරපු කතාවක් නැත්නම් කරන්න තියෙන කතාවක්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන කල්පනා වෙනවනේ. ඒක වළක්වන්න බුදුරජාන්සේ කියන්නේ නැහැ. එනවනම් ඒක ගැන ආයෙ කතා කරන්න එපා. අභිවදනය කරන්න එපා. ඒක අභිනන්දනය කරන්නත් එපා. නේ හොඳයි මේක හෝ නරකයි කියලා. න අජ්ජෝසේ තබයිට රිංග ගන්නත් එපා. ඒක උඹට මේ ආපු කරදරයක් නේ අරමුණේ හිත තියාගන්න බැරුව ආපු කරදරයක්. ඒක ගැන කතා කරන්න එපයි. දැන් මේ සංඝයාව ඒකට පස්සේ බුදුරජාණන්සේ ආනිසංස රාශියක් දේශනා කරනවා. යම් කිසි කෙනෙකුට මේ යහපත් ක්‍රමයට හිත පවත්නකොට මේ කඩාවදින මේ වාගේ ප්‍රපංච මේ වාගේ කතන්දර මේ වාගේ වමාරකෑම් එනවනම් ඒක අභිනන්දනේ නොකර ඉන්න එක තමයි ශික්ෂාවේ අන්තිම සියුම් ශික්ෂාව. ඒක කරනවා නම් එයාට රාගානෝසය, පටිඝානෝසය, මානානෝසය, අවිජ්ජානෝසය ඔක්කොම අනුසය ධර්ම නැති වෙනවා. ඒ කියන්නේ මෙතෙක්කල් මුළු සංසාරේ පුරා කරපු පව් හොදලා දාන්න පුළුවන්. යම් හේකින් හිතට මොකක් හරි මේ පරණ කතාවක් එහෙම නැත්නම් ප්‍රපංචයක් නැත්නම් කතන්දරයක් නැත්නම් අමාරකෑමක් එනවා. ඒ ආපු එක ගැන ආයෙ කතා කරන්න එපා. ඒ ආපු එකට රිංග ගන්නත් එපා. ඒක හොඳයි හෝ නරකයි කියන්නත් එපා. ආන් ඒ ටික කරනවා නම් එතකොට රාගය නෙවෙයි නැති වෙන්නේ නැත්නම් රාග විතික්‍රමණය නෙවෙයි නැති වෙන්නේ රාග පරිඋත්ථානෙ නෙවෙයි නැති වෙන්නේ රාගානුසයත් නැති වෙනවා. පටිඝානුසයත් නැති වෙනවා. අවිජ්ජානුසයත් නැති වෙනවා. භවරාගානුසයත් නැති වෙනවා. සියලුම අනුසය ධර්ම නැති වෙනවා. ඒ විතරක් නෙමේ එයා ළඟ වාද විග්ඝහ තුවන්තුම් පේසුඤ්ඤං පාපකා අකුසල ධම්මා තෝතෝ වරපල කියනෙව්වා වාද ගැටුම් බොරු කියන්න වෙනෙව්වා මේ කියපවරු වහන්න බොරු කියනෙව්වා තේරම ඉවරයි. ඉතින් අවාසනාවට හෝ වාසනාවට සංඝයාට ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන තේරෙන්නේ ප්‍රපංච සංඥා සංඛා එන වෙලාවට ඕක ආය අභිරමණය කරන්නත් එපා ඕක ගැන පශ්චාත්තාප වෙන්නත් එපා සතුටු වෙන්නත් එපා තව කෙනෙකුට කුචු කුචු ගන්න යන්නත් එපා ඕකට රිංග ගන්නත් එපා එහෙම නැත්නම් කියනවා යාවේ මගේ මේක මම මේක මගේ ආත්මය කියලා ගන්නත් එපයි කියලා ඊට පස්සේ සංඥා ඒ බුද්ධජානනාංශයේ මේ පණිවිඩය දීලා නැගිටලා ගඳ කිලියට වඩු දැන් ආය මේක විස්තර විභාග කරගන්න මේක අර්ථකථනයක් ගන්න වෙලාවක් නැති සංඥා මුසුප්පු වෙලා කතා වෙනවා දැන් මොකද කරන්නේ දැන් බුදුජානනාංශේ වැදගත් නිසායි මේ කෙනාව කිව්වේ අපි ඇහුවා මොකද්ද කියලා තේරෙන්නේ ඒ තේරෙන්නේ නැතිව දැන් අපි අසරණයි මොකද කරන්න කියනකොට එක්කෙනෙක් කතා කරලා කියනවා මේ වගේ බුදුජානනාංශේ කෙටියෙන් කතා කරන දේවල් විස්තර කිරීමේ දක්ෂයෙක් බුදුජානනාංශේ පණවලා තියෙනවා ඒ තමයි කොට්ටිත ස්වාමීන් වහන්සේ අපි කොට්ටිත ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ වෙච්ච සංගතිය කියමු බුදුජානනාංශේ අවස්ථා දෙකකින් අපිට පණවිඩයක් දුන්නා තේරුණේ නැහැ කියලා කට්ටිය මේකතු වෙලා ගිහිල්ලා බුද්ධ ඥානසේ මෙහෙම ඉස්ලාම නිකුරදාරාමේ වෙච්ච සිද්ධිය ඊට පස්සේ සංඝ මැදදී වෙච්ච සිද්ධිය කියලා කියනවා. මෙන්න මේ වචනයක් බුද්ධ ඥානසේ සඳහන් කරනවා යතෝනි දානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තතේ නත්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේතබ්බං ඒතේවන්තෝ රාගානුසය ඒකේවන්තෝ පටිඝානුසය ඒතේවන්තෝ අවිජ්ජානුසයන් කියලා ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා ඒක වුණා නම් ඒ කෙනාගාව කලහ විවාද විග්ඝහ තුන්තුම් පේසුඤ්ඤම් පාපක අකුසල ධම්මා පහියන් ආය ඒ කෙනත් එක්ක ඒ කෙනාගේ මනසට ආය කෙලෙසෙන්නේ ඉවරයි ඒක බලනකොට ඒ හිතට නැගෙන හිත කච කච ගන්න මේ විතක්ක ਵਿਚාර දැත්තම් අපි කියන මේ මිච්ඡා සංකල්ප ගැන පීඨිය පිටන තියෙන ආකාරයක් තියෙනවා ගැඹුරෙන් බ්‍රහ්මචර්ය රකින්න කෙනාට ගැඹුරෙන් බණ භාවනා කරන කෙනාට. තපස කියලා කියන්නේ ඒකට. මහානකම කියලා කියන්නේ ඒකට. සබ්‍රක්‍මචාරී කියලා කියන්නේ ඒකට. ඒ සබ්‍රක්‍මචාරී වුණාට තපස රකින්න කෙනා වුණාට භික්ෂුව වුණාට ඕවා නැවිත් ඉන්නේ නැහැ. හිතට ඔහේනවා මේ පරණ වෙච්ච සිද්ධි කරන්න තියෙන සිද්ධි පිළිබඳව ඇතුළත දොඩමලු ගතිය. ඒකේ කෙලවරකුත් නැහැ. ඒකට කියන්නේ වාග් බහුල්‍ය කියලා. ඔහි කතාව. තනියම හරි කතාව. එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක හරි කතාව. දැන් මේක ඇති වෙලා තව කෙනෙක් එක කතා කරුවේ නැත්නම් මෙයාට පිස්සු වැදෙනවා. ඉතින් ඒකට ඔය කවුන්සලින් කියලා එකක් තියෙනවා. කවුන්සලින් කියලා කියන්නේ ඒක දන්න කෙනෙක් මෙයාට කතා කරන්න ඇරලා අහගෙන ඉන්නවා. එතකොට තේරෙනවා මෙයා කුකුස් තියනවා මෙයා ගාව කොහෙද. එහෙම නැත්නම් මෙයාට සැකයක් තියෙනවා කවුරු හරි ගැන. එහෙම නැත්නම් මෙයාට වෙච්ච මානසික අසහනයක් තියෙනවා පොඩි කාලේ. එහෙනම් මෙයාට ගියාත්ම වෙච්ච මානසික ආතතියක් නිසායි මෙයා මේ දොඩමළු වෙලා තියෙන්නේ. ඉතින් ඒක කතා කෙරුවොත් ඒ ඒ හෙලි කෙරුවොත් වම අරගත්තොත් අර ලෙඩේ සනිපයි. ඒකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා කිව්වා මානසික අසහනයක් තියෙන කෙනෙක් ඉන්නවනම් අර හොඳට පහසුවට වාඩි වෙන්න කියන. හොඳට නිදා ගන්න කියන. නිදාගෙන කියන්න මම ඔයා කියන දේ අහනවා මම කවදාකවත් කාටවත් කියන්නේ මම වෘත්ති වශයෙන් බැඳෙනවා කාටවත් මේ තොරතුරු කියන්නේ ඔගේ මේ කියන්න දෙන්නේ කියන්නකෝ මේ මානසික අසහන පිළිබඳව කතා කරන්නකෝ පළවෙනි දවසේ මෙයා වල්පල් දොඩවනවා දෙවෙනි දවසෙත් වල්පල් දොඩවනවා තුන්වෙනි දවසේ උත්තර එනකොට මේ අහන්න කෙරේ විශ්වාසය ආවොත් මෙයා ළඟින් කියවෙනවා කියනව නෙවෙයි කියවෙනවා Tamange හිතේ තියෙන බිහිතිකා. මෙයාගේ යටේ හිතේ යටපහුව වෙලා තියෙන ඒ හිතේ ඇති වෙලා තියෙන තැලීම් පිළීම් ගියාත්මෙන් ගෙන ආපු දේවල් එහෙම නැත්නම් ලිංගික අපචාර එහෙම නැත්නම් Taman කාට හරි කරපු අපරාධයක් නැත්නම් කවුරු හරි Tamanට කරපු අපරාධයක් ඔක් කියුණාම කියවිච්චි පමණින් ලෙඩේ සනීපයි ඉතින් මේකට free association counseling කියලා කියනවා. ඉතින් ඒක හොඳට තේරුම් ගත්ත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1918 විතර ලියලා තිනවලු. එහෙම කවුරු හරි කතා කරනවා නම් එයාගේ කතාවට හුමිරි දෙන්නත් එපා. අත්තල දෙන්නත් එපා. උඹ අහගෙන ඉන්න ඕනේ බීරෙක් වාගේ කියලා. කන් නැති කෙනෙක් වගේ අහගෙන ඉන්න ඕනේ. ඉතින් ඔක්කොමලා කිව්වා එහෙම කොහොමද හරියන්නේ? කන් නැති කෙනෙක් වගේ අහගෙන ඉන්නවනේ. ඒක කවදාකවත් කැක්කමක් ඇතුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කැවුත්තක් නැති වෙන්න ඕනේ එහෙම කියලා ඔක්කොම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මේ අපේ කාලේ වෙනකොට එයාගේ තුන්වෙනි પરම්පරාව විතර එක්කෙනෙක් සෙන් බුද්ධ ආගම දන්න හාමුදුරු කෙනෙක් කතා කරපුවාම එයාට ඇහිලා තියෙනවා බුදුජානනාංශය කියලා තියෙනවා කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හිටපන් කියලා. එතකොට තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඉතින් මෙයා ඊට පස්සේ අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කතාව අලුත් විදිහට ඉදිරිපත් කරා. කවුරු හරිම අසහනයකින් කතා කරනවා නම් ඒ කතා කරන්නත් ඒක අභිනන්දනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා, අජෝසනය කරන්නත් එපා. ඒ කරන කතාව හා හෝ කියන්න උහුමිට දෙන්න යන්නත් එපා. ඒකට රින්ගන්න යන්නත් එපා. ඒක කාටවත් කියන්නත් එපා. මේක තමයි කවුන්සලින් කියන්නේ. මේ තමයි ෆ්‍රී ඇසෝසියේෂන් කියලා දැන් මේ භාවනා කරන යෝගාවචරගේ දෙන්නේක් නැහැ මේ එක්කනමනේ. ඇතුළට කතා කරන එක අහන්නෙත් මම මමමයි මගේ කවුන්සලර්. ඉතින් මේ දේ බටහිර මානසික විද්‍යාවට තව પરම්පරා කීයක් ඇයිද දන්නේ මේ සතියෙන් මේ වැඩේ කරලා දෙනවා කියන්නේ. සතිය කියන්නේ ඕනෝක තමයි. හිතට නික්ලේශී අරමුණක අහිංසක අරමුණක හිත තියාගෙන ඉන්නකොට පිස්සු ඔක්කොම එන්න පටන් ගන්නවා. ඔක්කොටම එන්න දෙන්න. ඕකේ කෙලවරක් තියෙනවා. හැබැයි අභිනන්දනය කරන්න එපා. හැබැයි අභිවදනය කරන්න එපා. කාට කාට හරි කී කිය ඉන්න යන්න එපා. නේ බලන්නකෝ ඇස් දෙක වත්තාම මට පිස්සු වගේ ඔය එක එක දේවල් එනවා. ඊට පස්සේ ඔක් කියන්නේ තව පිස්සෙකුට නේ. අනික් මනුස්සයත් පිස්සුනේ. ඌට නැත්තම් ඕන්න කමන්නේ නැහැ. කවුරු හරි කිව්වෝ සෝරි කියලා. ඇයි මොකද මට හොරි කියනවා කියලා අනිත් එකම අනේ මචං මටත් සෝරි මටත් හොරි. වැඩ නැහැ නේද ඔක්කොටම හොර තියෙන ආහාරපන් සමේවසයට කියලා වැඩක් තියෙනවා. අපි ඒ වාගේ පිස්සු මේ ලෝකේ ඉන්නේ. අපි හිතන අනිත් එක්කන නම් ගල් බමුණා වගේ ඉන්නවා. යට නම් හිතවිලි ඇත්තෙම නැතුව ඇති බලන්නකො ලස්සන ඉඳගෙන ඉන්නවා මට නේද? ඒක විනාඩියක් ඉඳගෙන ඉන්න බෑනේ. මගේ හිත නටනවනේ දඟලනවනේ කිය. ඉතින් අපි කිව්වා මෙතන මේ භාවනාව ගන්න හාමුදුරු 40ගේ වැඩමුළුවක්. ඉතින් වැඩමුළුවේ හාමුදුරගෙන් ඇහුවා ඉතින් කොහොමද භාවනා කරනකොට විස්තර කියලා. එක්කෙනෙක්වත් කටහරින්නේ නැහැ. ලැජ්ජයි. ඒ <laughs> 아무තු හිතුවේ නෑ මේ භාවනා කරන්න වෙලාවක් ආවම භාවනා කරන්න පුළුවන් වෙයි කියලා. භාවනා කරන්න වෙලාව ඇත්ත එක වහගත්ත ගමන් අනියම්මේ සියලු දර්ශන අපාය දර්ශන බ්‍රහ්ම ලෝක දර්ශන අනම්මනන් තේරම ඔළුවේ. ඉතින් මේක කියන්න පුළුවන් නෑ සෙනගතරේ. මේ ප්‍රසිද්ධ උසාවියට කියලා කුණ්ඩරි යෝදනා වගේ. ඉතින් මම දැනගත්ත වැඩේ සිද්ධ වෙන්නේ නෑ. ඊට පස්සේ මං ගෝ ස්වාමීන් වහන්සේ ලොකු සංසිකව මෙතන සංඝයා වහන්සේ ටික දාලා මේ පැත්තට සතිපාසලේ ළමයි ටික ගෙනත් යන්න කියලා. පස්සේ සතිපාසෙ ළමෙන් ඇහුවා භාවනා කරනකොට කොහොමද පුතාලට තේරෙන්නේ? දූලට මුන් එක පස්සේ එක කියනවා මම ආනාපානට හිත දැම්ම මට ආස්වාසෙලා ආස්වාසි කියලා මෙනෙහි කරා ප්‍රස්වාසෙලා ප්‍රස්වාසෙ මෙනෙහි කරා ඒකට මට සද්දයක් ඇහුණා දැන් මම දන්නවා ආනාපානෙ නෑ කියලා මම දන්නවා ඒක කුරුළු සද්දයක් කියලා මට ඒකට මතක් වුණා මං ඉන්නේ කුරුළු සද්දෙක් කියලා මම නැවත ආනාපානට ගත්ත ගන්නකොට මට ඕන ආයතනයක් නාසිකාග්‍රේ සීතල වැටුණා කියලා දෙනවා කතා මොකුත් නැහැ බඩ බොක්ක සුද්ධ වෙන්න. දැන් අර හාමුදුරුන්ට කියනවා එතනදී ලොකු හාමුදුරුවෝ මන්නම් හිතුවේ කවදාකවත් කරන්න බැරි දෙයක් කියලා අනේ මේ ළමයින්ට වෙලා තියෙන දියුණුව බලන්න මේ විදිහට තව අවුරුද්දක් දෙකක් කොච්චර දියුණු වෙනවද මං හිතුවේ නම් කවදාකවත් මට බැරි වෙයි කියලා හුස්මට හිත දාන්න. කවදාකවත් බෑ. ඉඳගත්තාම මේක ওই දොඩමලුව තියෙන. ඊට පස්සේ මං කිව්වා තරහ වුණාද දන්නේ නැහැ. මම කිව්වා ඇත්තටම කියනවනම් ස්වාමීන් වහන්සේලා ගැන සත පහකවත් විශ්වාසයක් නැහැ. කරුණාකරලා ගිහිල්ලා පිරිවෙන ඉන්න පොඩි හාමුදුරන්ට කියලා දෙන්න ඒගොල්ලෝ අල්ලනවා. පොඩි උන්න කියපු ගමන් නිකන් කතන්දර කියනවා වගේ කකුල තියෙන මොනද වැටුනේ කියලා උන් කියනවා තනකොළ කොල්ල ඇවිදිනකොට ලොකු කොළ පෑගුණොත් මට ඒක තේරෙනවා. පොඩි කොළ පෑගුණොත් ඒක මට තේරෙනවා. උඩ පැත්තට අවු වැටිච්චා රත් වෙනවා තේරෙනවා. යට පැත්තට හීතල නිසා සීතල තේරෙනවා. මේ උපාධිගත් කට්ටිය හෝ බුද්ධහම දන්න කෙනෙකුට ඒගොල්ලෝ හිතන්නේ මේ පියුම් පිට ඇවිදිනව දැටෙහි කියලා සිද්ධාර්ථ කුමාරය ඇවිදිනකොට වගේ. ඉතින් කියනවා මේ ඇවිද්ද ඇවිද්ද පියුම් පිපුන්නේ නැහැ. මේ මොකක්වත් තේරුන්නේ නැහැ කියනවා. මොකද ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක් ඉන්නවා මේ වතුර උඩ ඇවිදිනා වගේ තේරෙයි. පියුම් පිට ඇවිදිනා වගේ තේරෙයි. පිස්සු මේ පොළවේ අඩිය තිබ්බාම වැල්ල තේරෙනවා. ඔච්චරයි. ඕකයි මහදයක් තියෙනයි. කියෙවෙත් නැහැ. මේ නාකිට නාකිච්චයන්ට බහනා උගන්ලා මට හති වැටිලා තියෙනවා. මොකද ඒගොල්ලෝ බුද්ධ ධර්ම දන්නවා වැඩි. මේ පොඩි එක්කොට කිව්වොත් ඌ පොළොවේ ඇවිදිනවා පොළොවේ ඇවිදිනවා තේනවා. ගහක් නගිනවා නම් ගහක් නගිනකොට තේරෙනවා. ඌ කියනවා. ඉතින් ඒ නිසා මේ මධ්‍යස්ථ අරමුණක දාගෙන ඉන්නකොට මේ පිස්සු විකාරය එන්න පටන් ගත්තාම ඒක දිහා බලන්න පුළුවන් නම් අභිනන්දනය කරන්නේ නැතුව අභිවදනය කරන්නේ නැතුව අජෝසනේ නැතුව තමයි සතිය කියන්නේ. එතකොට යා තමන්ගෙම තමන්මයි ලෙඩා තමන්මයි වේදා සතිය තමයි බේත. එතකොට අර වටේ කරන ලොකු චක්‍රේ ළඟ කරකිනවා මං කවදාකවත් මගේ හිතට මේ වගේ ඇති වෙන්න වමාරන්න වෙලාවක් දීලා නැහැ. මේ තුවාලේ පුරු ඇදිලා එන්න දීලා නැහැ. සරව ටික එන්න දීලා නැහැ නේ. වහගන්නේ තියෙන්නේ. ඉතින් ඇතුලේ පැහැවෙනවා, පිළිකා හැදෙනවා, අර්බුද හැදෙනවා, নানা ප්‍රකාර ලෙඩ. අපස්මාර තමයි වෙන්නේ අන්තිමටම. මෙන්න මේක හෙලි කරන්න පුළුවන් නම් හෙලි කරන්න තියෙන්නේ යතෝනි දානම් පුරුසම් පపంచ සංඥා සංකා සමුදාචනන්ති යම් හේතුවක් නිසා ඒ පුරුෂයාගේ හිතේ මේ ප්‍රපංච සංඥාව ගොජ දමද්ද ඒක ගැන අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. අජෝසනේ කරන්න. ඒකට එන්න තීපන්. දීලා බලාගෙන ඉන්න තව කෙනෙක් එකක් වගේ. එතකොට හරියට Tamanට පිස්සු ඇදිලා තව උපදේශකේ දේශනෙක් ඇවිල්ලා Taman කතා කරනකොට එයා අහගෙන ඉඳලා කියනවා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ පුංචි කාලේ ඇති වෙච්ච ප්‍රශ්නයක්. නැත්නම් ගිය ආත්මය ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඒක නිසා ඕක බය නැතුව කියන්නේ ප්‍රශ්නේ හෙලි වෙනකොටම උත්තරේ දෙන්න. ප්‍රශ්නේ හෙලි වෙනවා එයාගේ කටින්ම ප්‍රශ්නේ එළියට එනකොට සැක නැතුව මේ අහන ඉන්න එකන කවදාවත් කාටවත් මාව පාවා දෙන්නේ නැහැ කියලා ප්‍රශ්නේ එතන ඉවරයි. දැන් කෙසේ නමුත් මම ওই විස්තර කතා කරාට මේ හාමුදුරුවෝ ටිකට මේක තේරුනේ නැහැ. කොටිස සාංශ ළඟට ගිහිල්ලා කියන බුදුජානනාංශ මේ පණිලා ගෙනාවා. අපිට තේරුනේ නැහැ. අපි බුදුජානසෙන්ගේ අහුව සාංශ ඔබ වහන්සේ කියන වාදේ තේරෙන්නේ නැහැ කියලා. වහන්සේ කියන දේ තේරුණු බුදුජානසෙ කිව්වේ ඔය යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තතිය අභිවදිතබ්බං නාජ්ජෝසේතබ්බං න අභිනන්දිතබ්බං ඊට පස්සේ ඒකේ ආනිසංසටි කිව්වා. එතන කොටිසාංශ කියනවා ඕකුඹලා අහන්න දෙන බුදුහාමුදුරන්ගෙන් මං කවුද බුදුරජාණන් වහන්සේ ඉන්න තැන ඌවට උත්තර දෙන්න. හරියට මේ හරයක් හොයන මිනිස්සෙක් කඳ බේරලා අතු බේරලා මේ නැටි වල කොළ නැටි වල හර හොයනවා වගේ මම මොනවද දන්නේ කියලා බුදුහාමුදුරගෙන් අහගන්නේ. ඒතර අර සංඝයා බැගෑපත් වෙලා කියනවා. අනේ ස්වාමීන් වහන්සේ බුදුජානක අපිට අවස්ථාවක් දුන්නේ ගඳ කිලියට වැඩියා. නමුත් ඔබ වහන්සේ මේ කෙටියෙන් කියපු දෙයක් විස්තර සහිතව කියන්න දක්ෂයි කියලා බුදුහාමුදුරෝ ස්තුති කළා තියෙනවනේ. අනේ අනුකම්පා කරලා කියන. ඊට පස්සේ දෙවෙනි සැරේටත් බෑ කියනවා. තුන්වෙනි සැරේ කියනවා එහෙනම් මං කියන්නේ හොඳට අහගන්න ඕනේ. ඒක ලියලා ආයෙත් ගිහලා බුදුහාමුදුරට දෙක අහගිස්සන්නේ කියලා. මං කියන්නම් හොඳටම දෙසරයක් කියලා තුන්වෙනි සැරේ කියනවා. මං කියන්නම් මේ මේ කියන දේ බුදුන්සෙක් ගිහලා අහගිස්සන්න කියලා. කියලා බුදුජාන මේ මේ කොටිත ස්වාමීන් වහන්සේ කියලා දෙනවා කොහොමද අපේ හිත කචකච කරන තැනට යන්නේ කියලා. අපේ හිත මේ අද මේ වෙනකොට தත්තට එනකොට කොහොමද මේ කචකචේට ඇතුළත කතාවට එගෙන ප්‍රපංචකරණයට ඉතින් මේ කතන්දර ගොතන එකට බාහිර වැත්තෙන් බැලුවොත් සම්පප්පලාපෙට කේලමට පරිස වචනෙට එහෙම නැත්නම් බොරුවට අපි යන්නේ ඒක අහේතුක අප්‍රත්‍යයෙන් වෙන එකක් නෙවෙයි දීර්ඝ ඉතිහාසකින් මේක ගොඩනැගිලා ඉන්නේ. ඒ නිසා අපි මුලට යන්න ඕන. මුලට යනකොට තේරෙනවා ඒකේ ඒ ඒ මුල දක්වා යන ගමනේ ගෑනු පිරිමිකමක් නැහැ. මුල දක්වා යන ගමනේ උගත් නුගත් බෙදයක් නැහැ. මුල දක්වා යන ගමනේ පෝසත් දුප්පත් බෙදෙකුත් නැහැ. මුල දක්වා යන ගමනේ බාල මහලු වයස කියලා බෙදෙකුත් නැහැ. පැවිදි උපවිදි ભેදෙකුත් නැහැ. බෞද්ධ බෞද්ධ ભેදෙකුත් නැහැ. මනස වැඩ කරන්නේ ඒ චිත්ත නියාමයක් හැටියට. දැන් ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ සංඝයාට අර බුදුරජාණන් වහන්සේ කියන මේ න විග්ගය තිටති මම යමක් එක්ක ගැටුමක් ඇති කරගන්නේ කියන දේ නම් ඕනේ කරන්නේ මට කවුරුත් එක්ක පැටලෙන්නේ නැති වෙන්න ඕන දේ නම් ඕනේ කරන්නේ මෙන්න ක්‍රමේ මෙන්න මෙහෙමයි ඒක නොදැන හිටියොත් වෙන්නේ මෙන්න මෙහෙමයි ඒක දැනගෙන හිටියොත් නතර කරන්න කියලා විස්තරේ කතා කරනවා ඒ කතා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ඇහැ සම්බන්ධ ප්‍රශ්න පටලවා ගත්තොත් කොහොමද කච කචේ යන්නේ කන සම්බන්ධ ප්‍රශ්න පටලවා ගත්තොත් කොහොමද කචකචේට යන්නේ? නාසය, දිව, කය, මන කියන හය ආකාරයකට විතර කර. ඉතින් ඒක ඇත්තටම ත්‍රිපිටක පොත ගත්තොත් ඒකේ හොඳ විස්තර සහිතව දෙන්නේ ඇහැ සම්බන්ධයක. ඊට පස්සේ චක්කුගෙන් තන සෝත කියලා දැම්මොත් ඊගා වචන රචන ගන්න බලුවා. අයව හැබැයි පෙయ్యාලම් කරලා තියෙන්නේ. ඒකේ තියෙන නිසා ඉස්සල්ලාම ඇහැ. හැබැයි අමාරුම තැන එතන. මේ ප්‍රපංචකරණය එහෙම නැත්නම් මේක ඇතුළත දොඩමල් වීමට ඇහැ බලපාන හැටි තමයි අල්ලන්නම බැරි දෙය. ඇහැ අරගෙන ඉන්න හැම වෙලාවෙම අපි මත් වෙලා ඉන්නේ. අපේ හිත එළියේ තියෙන. අපේ හිත ඇතුළට ගන්න බෑ. නමුත් වාසනාවට වගේ සූර්යා පැය 12ක් ආලෝකය දෙන්නේ නැති නිසා අපිට ඇස් වහගෙන ඉන්න වෙනවා. එහෙම නැත්නම් දැන් කොළඹ නගරේ රැයට සිරිපුරම නිප්‍රීති සාගරේ රැය 12 විතර වෙනකන් ලයිට් දාලා. සමහරට පාන්දර ආයක වෙනකොටත් දාලා. මුළු රාත්‍රිය පුරාවටම ඇහි ඇහැට විවේකයක් නැහැ. ඒ නිසා මේ මුලින් මැදම තියෙනවා පීනියල් ග්ලෑන්ඩ් කියලා එකක්. ඒක තාම හොයාගන්න නැහැ. මොකක්ද ඒකෙන් කරන්නේ කියලා. ඒක තමයි විස්රාමයේ ඇති කරලා දෙන්නේ අපිට. එයා බලන්නේ ආලෝකේ නැත්තන. එතන තමයි විස්රාම වෙන්නේ. ඉතින් නගරේ ඉන්න අයට 8 විතර ඉඳලා 12 විතර වෙනකන් ටෙලිවිෂන් එක බලලා, වීඩියෝ බලලා, ටීවී එක බලලා, සෙල්ෆෝන් එක බලලා, ටැබ් එක බලලා අර ඉලෙක්ට්‍රෝන වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා මේක පුදුම විදියට කස කැවෙනවා. ඉතින් ඒක උඩට විවේක වෙන විශ්‍රාම වෙන ගතියක් නැහැ. ඒ මැදට හොඳට කනවා. ඒකල කාම දර්ශන බලනවා. ඉතින් රාත්‍රී පුරාවට කාම ක්‍රීඩා. නගර කියන්නේ රාජධානි කියන්නේ තන්නේ කර ගුබ්බෑය. තන්නේ කර ගුබ්බෑය. ඒවට ගියාම කාම ක්‍රීඩා කෙරුවේ නැත්තම් සමාජශීලී නෑ. කාම ක්‍රීඩා කරනවා නම් අප්පා. දැන් උසස් මට්ටමේ කෙනෙක්. ඒ නිසා ඕනෙම ගමේ කෙල්ලෙකුට ඉහළම උසස් මට්ටමට යන්න පුළුවන් වෛශ්‍යාවක් වෙච්ච ගමන්. වෙද්ද උස්සගෙනම ගියා නම් අප්පා ඉහළම තැනට යන්න පුළුවන්. ඒක තමයි අද හදාගෙන යන අපේ අපේ අපේ සංස්කෘතිය. ඒකෙන් වැඩිම කෙලෙස් වගුරුණ දැන් තමයි ඇහැ. ඉතින් ඒකට හැමදාම මිනිස්සු රිසර්ච් කරනවා. ටෙලිවිෂන් එක හදාගත්තට පස්සේ ඔය වැල් සිස්ටම් එක අයින් කරගෙන ට්‍රාන්ස්ෆෝමර් හදාගෙන ට්‍රාන්ස්ෆෝමර් IC හදාගන්නකොට බුදු අම්මේ නොබෙල් පිට නොවෙල් දුන්නා. ඩීලියුල කිව්ව බලන්න අච්චර ලොකු ඉස්සර කම්පියුටරයක් කියලා කියන්නේ සාමාන්‍ය කාමරයක් විතර එකක්. අපි ඉස්සිජල් ඉන්න කාලේ සයන්ස් ෆැකල්ටියට කම්පියුටරයක් ආවා. ඒ කම්පියුටරේ දෙවෙනි තට්ටුවට ගන්න කොන්ක්‍රීට් එක කඩලා හෙල්ලෙන්නේ නැතුව සමබර කරලා ඉස්සෝ අවුඩට. හප්පා අලියෙක් ගේනවා. කම්පියුටරේ තරම් ලොකුයි දුඹකරෙන් ඇලෙක හෙල්ලෙන්න බෑ. පාත් වෙන්න බෑ. පාත් වෙච්ච ඔක්කොම අප්සෙට් යනවා. හරියට ලෙවල් එකේම තියලා කොන්ක්‍රීට් එක කඩලා මේ වගේ උඩට මතු කරේ දවසල කම්පියුටර්. දැන් මොකද්ද කම්පියුටර් කියන්නේ? දැන් නිකන් පුංචි ලැප්ටොප් එකකට බහලා තියෙනවා. ඉතින් මෙව්ව හදාගත්තට පස්සේ එකෙන් ඇහැ පිනවන හැටි ගත්තාම black and white කියලා colored ආවා. දැන් colored වලින් 3D ඇවිල්ලා තියෙනවා. බැලුවාම ඔය ටවුන් ටයිම් ස්ක්વેයාර් වගේ එකට ගිහිල්ලා නගරේ හැම බිත්තියක්ම ටෙලිවිෂන් එකක්. පුපුරනවා. කොයි එක බලන්නද දන්නේ නැති ඇක්සිඩන්ට් හොගාලා. ඒ ඩ්‍රයිවර්ලත් වටපිට බල බල එළවන්නේ. මිනිස්සු නිතරම අර අර ටීවී බල මේ පැත්තවල. ඉවරයක් නැහැ. ඉතින් මේ වගේ කිලෝරක් නැති මේ රූප රූප කියලා මෙතන අදහස් කරන්නේ වර්ණ සහ සටහන්. වර්ණ సంతාන කියලා තමයි රූප පිළිබඳ සඳහන්නේ විවිධ වර්ණ සහ විවිධ සටහන්. ඇහැට ගෝචර වෙන්නේ එච්චරයි. ඒ ඒ වගේ වර්ණ సంతානයක් චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං ඇහැට යම් වර්ණ సంతානයක් වැඩිච්ච ගමන් අනිකු සියලුම උපකරණ තලාව බලා විඥාණය යනවා ඇහැට. එතකොට කන වැඩක් නැතුව යනවා නාසයේදී වැඩක් නැහැ. ඇහැට එන වර්ණ සංටහනෙට අපි ප්‍රමුඛත්වය දෙනවා විඥානයේ ප්‍රමුඛත්වයක් දෙනවා. ඒ නිසා අපිට එන සංඥාවලින් වැඩි හරියක්ම ඉන්නේ ඇහෙන් ඊගාවට කන ඊගාට නාසය ඊගාට දිව ඊගාට කය. ඒක බුදුන් පෙළ ගැසලා තියෙන්නේ වැඩි කෙලෙස් උපදින තැන විචිත්‍ර තැන ඇහැ. ඇහැට රූපයක් ආවොත් ඉතින් ඇහැට රූපයක් ආපු ගමන් හිත ඔක්කොම වැඩ බහා තබලා සද්ද ඇහිම, ගන්ධ රස පහස බහාතබල මෙතෙන්ට එනවා. එතකොට ඇහක් තියෙනවා නම් රූපෙත් තියෙනවා නම් චක්කු විඥානයක් තියෙනවා. විඥානේ චක්කු විඥානයක් බාටපත් වෙනවා නම් මේ තුන එකට ඉන්නා තාක්කල් මේ ඇහ ගැටීමක් ඇති වෙනවා නැත්නම් ස්පර්ශ වෙනවයි කියලා කියනවා. තින්නම් සංගති පස්සෝ. ඒ ඇහක් තියෙනවා රූපෙත් තියෙනවා විඥානයත් එතන ලිග්ගල් තුනක් අරගෙන මුට්ටියක් තිබ්බා වගේ කරුණු තුන තියෙන තාක්කල් මෙයා බලන්නෙක් බවටපත් වෙනවා. ඉතින් මේ බලන්නෙක් බවටපත් වුණාට පස්සේ ස්පර්ශ ලැබපු දේ එයා ඊට පස්සේ විඳිනවා. එතකොට කනට ඇහෙන ශබ්ද විඳින්නේ නැහැ. නාසයට එන ගන්ධ රස පහස විඳින්නේ නැහැ. මොකද එයාගේ ඇහැ මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ඒ බලන සේරගෙම්ම අපිට දැන් මේ වගේ ලොකු දර්ශනයක් පේනකොට අපි එකකට තමයි මෙතන තියෙන එක්කෙනෙකුට තමයි මේ විඥානය ගිහිල්ලා පිරිමි කෙනෙක් නම් ගෑනු කෙනෙකුට බඳිනවා ගෑනි කෙනෙක් නම් පිරිමි කෙනෙකුට බඳිනවා චිත්‍ර ශිල්පියෙක් නම් ලාලිත්‍යයට බඳිනවා බිස්නස් කාර්යයක් නම් තල්ලි හම්බෙන දැනට බඳිනවා පොලිටිෂියන් කෙනෙක් නම් ජනප්‍රිය වෙන්න තැනට බඳිනවා. මේ මුළු දර්ශනයෙම ඒ ඒ යා පුද්ගලයාගේ අභ්‍යාස කර්මානුසූප ගතිය නිසා උපනිෂ්ඨේ සම්පත්‍යයට එකට බැඳෙනවා. එකට බැඳෙනකොට යා සද්ද ගන්ධ රස ස්පර්ශ පැත්තකට දානවා විතරක් නෙවෙයි අර හිත ගිය දේ පමණයි පේන්නේ අනිත් ඒවාත් පේන්නේ නැතුව යනවා. අපි කියනවා හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ. ඒක විතරයි රස විඳින්නේ යා. එතකොට අර වටේ තියෙන ඒවා ඔක්කොම හරියට උත්සවයකට ආව ප්‍රධාන අමුත්තත් එක්ක තමයි ඔක්කොගේම අවධානය තියෙන්නේ. අනිකුත් අමුත්තෝ ඒ වෙලාවට ගණන් ගන්නෑ. මොකද ප්‍රධාන අමුත්තා ඉන්නකොට එතන අවධානය තියෙන්නේ. අනිත් වගේ අපේ හිත ටක් ගාලා ඇහැට ගියා නම් එතන තියෙන වඩාත්ම කෙලස් දනවන දේ. වඩාත්ම සිත් ගන්න දේ. එහෙම නැත්නම් වඩාත්ම නදකින් කියන දේ. ඇහැ වදිනවා. එතකොට ඒක විඳිනවා. ඒක තද බල රාගයක්. දැන් තද බල ද්වේෂයක් මොකක් හරි එන එක තමයි හිත යන්නේ නිසා තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති එයා ඒ දැකපු දේ අනිත්‍යවයි බෙන්කොට හඳුනනවා මේ ස්ත්‍රියාවක් මේ ළඟ මේ දුර මේ පැහැපත් මේ දුප්පත් දුර්වර්ණ කියලා ඒ දේ හඳුනා ගැනීම සඳහා ලකුණු දානවා දකින්න මොකක් හරි එකක් දකපුවාම ඒ අනිත්‍යව වෙන්කර දැන ගැනීම සඳහා ලකුණු දැමීමක් කරනවා සංජානනයක් ඇති කරනවා ඒකට cognize recognize කියලා කියනවා. එහෙම නැත්නම් දැකපු දේ නැවත නැවත බලන්නේ අනිත්‍යවයි වෙන් කරලා ඒක දිහාවටම හිත මෙහෙවීමක් කරනවා. ඒක ඒක කැපිපේන ගතියක්. ඒකට අපි කියනවා යන් සංජානාති තං විතක්කේ. ඒකටම හිත දානවා ඊට පස්සේ. ඒකටම හිත ඉතින් මෙතෙන්ද එනකම්ම ඒ පුද්ගලයාට පාලනයක් නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ කර්මානුරූපව. ඔක්කොම සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාගේ හැදියාව මත. ඔක්කොම සිද්ධ වෙන්නේ යා වයින් කර බොනික් එක් වගේ රූපයක් දැකපු ගමන් ඒ ඔක්කොම තියෙන එක යා මොකක් හරි කොටහක් උත්තිර ගන්නවා රසවින්දනයට ගන්නවා රසවින්දනයේ දේ යා අනිත්‍යවයි වෙන් කරන්න උවගන්න. අන්තිමට ඒකටම හිත නංගනවා ඔය කියන විතක්කේ එතකොට මිච්ඡා විතක්කය. ඒක දිගේ දැන් රූපේ බලනවා වෙනුවට දැන් ඔන්න කතන්දරේ පටන් ගත්තාම දැන් එතන නෑ හිත මේ දේ මත දිගින් දිගට දිගින් දිගට කතා ගෙතීමක් ඇති කරනවා එහෙම නැත්නම් ප්‍රපංචකරණයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මත්වීමක් ඇති වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා දැන් මේ බලමින් ඉන්න බවක්වත් ඉන්නේ ගැළපෙන තැනද නැද්ද බවක්වත් මොකුත් නැහැ. අර කෙලිමක්ද වෙනවා. හරියටම බීලා කුමාරබදම පැන්නා. කුමාරබදමට යනකම් පොඩි තියෙනවා. ඕකේ පොඩි පොඩි පොඩි ජොලියක් තියෙනවා. ඇත්තටම තියෙනවා. ඇන්නට පස්සේ ඉතින් ඊට පස්සේ පිස්සු ගෙලින්න පටන් ගන්නවා කබරය දානවා පිස්සු ඔක්කොම එන්න පටන් ගන්නවා මේකෙත් ඒ රස මසෝලෙහි හිත බැඳුනට පස්සේ ඒක මට්ටමකින් එහාට සරුංගලේ නූල කඩලා ගියා වගේ හිත දිගට දොඩමළු වෙනවා. ඒකට කියනවා ප්‍රපංච කරනවා කිය. යන් සංජානාති තං විතක්කේති යන් විතක්කේති තං පපංචේ. මේක සීමාව නැතුව ගියා ඊට පස්සේ ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති ඔහු හිත වාහිලා ගන්නවා මේ සුනාමියට යට වුණා වගේ ඒ මනෝ ලෝකේ හදාගත්ත සබම්බුබුල ඇතුලේ දිගට කතාව යනවා ඉතින් ඊට පස්සේ යා තුලින් රාගය ඇති වෙන්න ඉඩ තියෙනවා, ද්වේෂය ඇති වෙන්න ඉඩ තියෙනවා, මෝහය ඇති වෙන්න ඉඩ තියෙනවා, භව රාගය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔක්කොම කෙලෙස් අසීමිත වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ ඔක්කොටම ඥාන පිරිමි බෞද්ධ අබෞද්ධ ඔක්කොටම සිද්ධ වෙන ඔය ඔය සිද්ධිය. ඕකට කිසිම කෙනෙක් ලෝකේ ඔහොම නෙවෙයි කියන්න කවුරුත් නැහැ. මොකද සරුවචනන්ද මේක දැකලා කියන්නේ. ඉතින් ඒක නිසා කාට හරි දැනගන්න පුළුවන් නම් මේකේ මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ භාවනා ක්‍රමයක් හදනවා. මොකද්ද? අපි සක්මන් කරනවා. සක්මන් කරනකොට අපි දන්නවා පයේ කකුල අවධානය තියෙන්න ඕනේ පයේ කියලා. අපි දන්නවා පයේ තියෙන තාකල් ওই කියන කෙලෙස් නැහැ. නමුත් පයේ තියෙනකොට ඒක හරි කම්මැලි. හරි නීරසයි, නිදිමතයි, වෙන වෙනවා, ආසාවක් නැතුව යන. ඒතකොට හිත පැදුරටත් නොකිය කිසිම පූර්ව ලිමිටක් නැතුව ඒක පාරට ඇහැටපයි. ඒක විශේෂයෙන් වෙන්නේ ගිහිල්ලා හැරෙන තැනදී. පණිනකොට මෙයාට දැනගන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ පයේ සංවේදීභාවයේ නැත්තම් පයේ ඒකට කියන්නේ ප්‍රසාදය කියලා. කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට පැන්නා කියන එක දැනගන්න පුළුවන් වෙයිද කියලා. පයේ තිබුණ අත්දැකීම, පයේ තිබුණ දැනීම, පයේ තිබුණ ස්පර්ශයෙන් ඇහැට ගියයි කියලා මේ channel එක මාරු වෙච්ච හැටි දැනගන්න පුළුවන් ද කියන එකෙන් තමයි මේ භාවනා ක්‍රමය හැදෙන්නේ. ඒක පුත්‍රජානනාංශේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කරන එක හරි ගොරෝසුයි කිය. ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් කිය. මම පයේ හිත තියාගෙන ඇවිදිනකොට මේකෙන් හිත කැඩිලා දැන් රූපයකට ගියා. දැන් සද්දයකට ගියා. දැන් ගඳකට රසකට ගියා කියලා ඒ කලයුත්ත තබා ඊට වෙඩිය කෙලෙස් සහිත තැනකට ගියයි කියන එක ඕලාරිකම් පටිසම්පන්න සංකතං කියලා බුදුන්සේ දේශනා. ඒක බොහොම ගොරෝසු දෙයක් කියලා. ඒක ඊට කලින් කියන්නත් බෑ මෙයා මෙහෙට පණිද හිර පණිද කියලා ඉලිපත්te බල්ලා වගේ කොහෙට පණිද කියන්න බෑ. ඒ නිසා ඒක සංකතයක්. පටිච්ච සමුප්පන්න. මොකද මේ পায় නීරස වෙන්න වෙන්න තමන් කරන භාවනා නීරස වෙන්න වෙන්න ළඟ තියෙන කොයි දෙයකට හිත අදින ගතියක් එනවා. අපේ හිත හරි ෂටයි. අපේ හිත හරි වංචනිකයි. අපේ හිත හරි මායාවී. ඉතින් මේක මම කියාගන්නේ මම තමයි හිතේ ඇති. කාට හරි පුළුවන් නම් කියන්න මම සක්මන් කරගෙන ඉන්නකොට මගේ හිත රූපයකට ගියා කියලා ඒක සක්මනේ තව පියවරක් තිබ්බා වගේම ආනිසංශයක් මගේ හිත සක්මනේ නෑ කියලා දන්නේ ඒක. ඒ විතරක් නෙවෙයි ගියේ රූපයකට කියලා දන්නවනම් ඒක විශේෂ ඥානයක්. මේකට පශ්චාත්තාප වුණොත් එහෙනම් ගමන යන්න බෑ. ඒ නිසා කියන්න ඔබ කියපන් හිතට මේ කෝච්චි පීලි දිගේම ඵලයන් දැන් පීලි පණින වෙලාවක් එනවනේ. පිළිපනවා කියලා කියන රූපෙට යනවා, සද්දෙට යනවා, ගඳ. යනකොට කලබල වෙන්න එපා. ඔබ ආයේ කෝච්චි පීලුවට තියන්න ඉස්සෙල්ලා ගියේ රූපයකටද, තද්දයකටද, ගඳකටද කියලා දැකලා ඒක දකින්න ලොකු සතියක් ඕනේනේ. ඒක දකින්න ගොඩු ලොකු කයනපසනාවක් ඕනේනේ. දැන් පිටපොට ගියයි කියලා දැනගන්නත් එපායි. කෝච්චි පීලිපැන්න. මේක දැකලා මේක හෙලි කරන්න පුළුවන් නම් ඔබ අහිංසකයි. මේක හෙලි කරන්න පුළුවන් නම් ඔබ නිහතමානී. වසංගන්න ගියොත් ගොයියෝ ඔන්න කෙලස් පටන් ගන්නවා. ඉතින් අපේ භාවනා ක්‍රම දෙකේදී සමත ක්‍රමේදී මේක අපි එච්චර උලුප්පලා පෙන්වන්නේ නැහැ. විපස්සනාදි පැහැදිලි කරලා කියනවා හිත පිට යන එක කාගෙත් ඇති. හැබැයි ඔබ යන්නේ කොහෙටද කියලා. මේ හනුමා යන්නේ ඔය අංජනන් ගන්නකොට හනුමා යනවනේ. යන්නේ කොහෙද කියලා බැලුවොත් අපිට අංජනම කියව ගන්න පුළුවන්. මේක යන්නේ කොහෙද කියලා අල්ලන්න පුළුවන් නම් ඒක හෙලි කරන්න තරම් අහිංසක නම් ඒකේ හෙලි කරන්න තරම් නිහතමානී නම් බුදුන්වත් උදව් කරතයි ගුරුවරයාත් උදව් ඕන කෙනෙකුට උදව් කරතයි අපි ෂටනම් අපි මායාවි නම් අපි චපල නම් එහෙම යන්නේ මගේ හිත ගියෙත් නෑ හරි ෂෝක් කියලා මගේ හිත දිගටම සතියේ තිබුණා මගේ හිත දිගටම පීවරේ තිබුණා කියලා කියන්න ගියොත් වෙන්නේ Taman තමයි වැඩියම රැවටෙන්නේ ඉතින් ඒක නිසා පිට ගිය බව දැනගෙන යන්න තියෙන උදාසීන ආරම්භනේ යන්න තියෙන මධ්‍යස්ථානව හිත කැමති නෑ අපිට මේ ලුණු මිරිස් ටිකක් එක රොටියක් දුන්නාමයි ඒ වෙනතම් පීට්සා එකයි දුන්නාම රොටි අතහැරලා පීට්සා වලට යනවනේ අප්පා ඒක ඉතින් ඒක ස්වභාවයනේ ඒකයි ඔය කියන්නේ අර අපේ යාළුවෙක් ඉන්නවා ඌගේ තව යාළුවෙක් ඉන්නවා ඌ චිත්‍රපටි ශාලාවක අයිතිකාරකගේ පුතේ ඉතින් හැමදාම රෑ 10 ඉතර කොල්ලෝ ටිකේ විතර යනවා බැට්නි ෂෝ එකට නිකන් පෙන්නනවා පන්තිය කොල්ලක්. ඉතින් මූ මූ මූ දැන මූ කියලා කියනවා ගියාම කෙල්ල කොල්ල ලස්සන කැමේෂක් වටේ ඉඳගෙන හැඳි ගෑරපෙන් ඇරෙන ඉතින් බොහොම ලස්සනට බිබි කකා ඉන්නකොට ඉතින් මමත් පොරක් වෙලාලු ඉන්නේ මේසේ මමත් ඉඳගෙන ඉන්නවා වගේ. ඉතින් උන් රෑ 11 මාට 12ට ඉවරලා ගෙදර යනකොට අම්මා හොඳටම බැලලා රොටියක් හදලා මිලුරු මිසොලින් තියලා වහලා බුදිලු. ඉතින් අරක කනකොට හිතනවා යකෝ පොඩ්ඩක ඉස්සලා පිච්චර් එක බලනකොට නම් මං හිතා හිටියේ මම මෙහෙම මෙමයි මෙම් මෙමයි කරන්න කියලා හිතා ඉන්නවා. අම්මා යනකොට රොටියක් හදලා ලුණු මිරිස් වලින් වහලා තියලා බැන බැන බුදිලු. ඇයි මේ යකෝ රෑ 12ට නේ ගෙදර එන්නේ? අර චිත්‍රපටි බලන වෙලාව අපි ඉන්නේ මේ මහේ සාක්‍ය ලීලාවේ. ඇත්තනම් ඇත්තනම් කණ්ඩ වෙන්නේ රොටිය ලුණු මිරිස් එක තමයි. කණ්ඩ වෙන රොටිය රොටියයි ලුණු මිරිසයි තමයි මේ සක්මන කියන්නේ. අපේ හිත යන්නේ පීට්සා කන්න වගේ රූප බලණ්ඩයි, ශබ්ද අහණ්ඩයි, ගඳ බලණ්ඩයි, රස බලණ්ඩයි. ඒසා පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මේ විපස්සනාව මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ වගේ ලේ නැති, බෝන් මැරෝ නැති ඇටයක් ලෙව කන්න වගේ තමයි සක්මන් භාවනාව. ඉතින් අපි හිතනවා මේ කනකොට අපිට මස් ටිකක් හම්බේ, ලේ ටිකක් හම්බේ, බෝන් මැර මොකක්වත්ම නැහැ. මේ භාවනාව අම්මෝ එපා කරන එක. ආනපන දිගට යන්න යන්න එපා කරනවා. සක්මණ දිගේ යන්න යන්න එපා. ඒකට හිතේ තියෙන කඩප්පුලිකමට රූප බලන් හදනවා, සද්ද අහන්න යනවා. ඒ මොකද වැඩියෙන් කෙලස් තියෙනවා එතන. වැඩියෙන් ඕජාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ ගිය දේ මේ කයට ගිය, කයේ තිබිලට උදාසීන අරමුණු තබා රූප බලන්න ගියාම ඒකේ අල්ලනවා හරියට කෝල්ල වැවත් එක සෙල්ලම් කරනවා. කටුමැටි පිටියකට මැටි ගුලියක් ගැහුවගේ තක් ගාලා අර රූපෙ දිගේම ඉඳ හිතෙනවා. මේ සතිය වඩපු කෙනෙකුට බුදුරජාණන්සේ පොඩි සහතිකයක් දෙනවා. ඔබ ට්‍රැක් එක මාරු වෙලා දැන් පයේ නෙවෙයි ඉන්නේ ඇහි කියලා ඔබට ඕනේ නම් අල්ලන්න පුළුවන්. ඒක ගොරෝසු දෙයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක ඒ වෙලාවෙම හට ගන්න දෙයක් කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒක හේතුඵල ධර්මයක් කියලා බුදුන්සේ දේශනා කරනවා. ඉතින් කාට හරි මේ නීලස වූ පයෙන් රූපාරමණයට යන්නේක තමයි මගේ භාවනාවේදී අල්ලන්න ඕන එක. යන එක වළක්කන එක නෙවෙයි. වළක්වන්න බෑ. මිටි තැනින් වතුර බැසියේ. උඩල කොට්ටේ උඩ තිබ්බට හිටින්නේ නැහැ. ඒක වෙරිලා යන්නේ සීතලට. ලාහට ගෙම්බ එකතු කරලා ගෙම්බ දැමට හිටින්නේ එක පයින්නවා. ඒ හැටි. දැන් ගියේ මොකාටද කියලා කියන්න පුළුවන් නම් අන්න අහිංසකම කියන්නේ ඕකට. අන්න නිහතමානීකම කියන්නේ ඒකට. ඊට පස්සේ ගියේ එක තමයි යම් පසපච්ච වේ. විඳින්නේ දැන් පය නෑ. ඒ වෙලාවේ පය බලන්න බෑ. පයෙන් ගිහිල්ලා හිට. දැන් විඳින්නේ අදාළ නැති රාග ద్వේෂ දනවන අරමුණක්. යම් වේදේති දන් සංජානනය හඳුනා ගන්නවා ඩේ මීටිකල විතරක් තිබුණු ලස්සන ගහක් දැක්කා කියලා ඒක හඳුනා ගන්නවා නැත්නම් මේ කුරුල්ල අපේ පැත්තේ නෑනේ මේ ඉන්න කුරුල්ල ලස්සනයි කියලා ඔන්න දැකපු කුරුල්ල දිගේ නැත්නම් දැකපු සමනලයා දිගේ එතන කොච්චර ලස්සනද වදපු ගමන් පැටියෙක් එල්ලගෙන රිලවියක් යනකොට අප්පා හරි ආසයි බලන්න ඉතින් ඒක තමන්ගේ පයි ඒ කතාව ඕනේ නෑ රිලවි ගහේ නගින හැටි පැටිය හැප්පෙන්නේ නැති වෙන විදිහට පැටිය මේක අල්ලගෙන ඉන්න හැටි අප්පා ෆොටෝ එකක් ගන්න තියෙනවා නම් සෑහෙන හොඳයි කියලා දැන් මේ භාවනා කරන්න ආවේ අටසිල් අරගෙන ඉන්නේ සුදුරු දියඳගෙන ඉන්නේ මම අතුගාපු සක්මනක ඉන්නේ හිත කොහෙද තියෙන්නේ රිලෙවියක් එක්ක මරණ මොහොතදී ඔක වුණා නම් ඊගාව ආත්මේ රිලෙවියක් වෙනවා වලක්වන්න දෙයක් නැහැ කම්ම නිමිත්ත වෙන්නේ මොකද්ද ගති නිමිත්ත වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ දැන් මේක අපිට පේනවා නම් දැන දැන දැක දැක මේ පිරිසිදු අරමුණක් තියෙද්දි මධ්‍යස්ථ අරමුණක් තියෙද්දි නික්ලේශී අරමුණක් තියෙද්දි හිත මේ පයින් පැනිල්ල නිස්සරණ වනේ සක්මනේදි මෙහෙමනම් මරණ ඇඳේදි කොහොම හිටියේද පුළුවන් වේද කාට හරි කියන්න ඔය හිටපියේ ඔය යන්න එපා මෙන්න මෙතෙන් වරෙන් කියලා කිව්වට හිත හයිද හිත හිත මධ්‍යස්ථ අරමුණකට යන්නේ තුප්පහයි අරමුණකටමයි ඔක්කොම එක වගේ එක් එක්කත් එකීකටවත් එහෙම චරිත සහතිකයක් දෙන්න පුළුවන් කවන්නේ හැම කෙනාටම ඕනකම නම් තියෙනවා. ඒ ගැන කිසිම වාදයක් නැහැ. ඔක්කොටම ඔක්කොම සද්ධාවන්තයි. ඔක්කොමලා දන්නව හඳුන්ලා දීලා තියෙනවා තක්මන. හිතින්නේ යම් වේදේති තං සංජානාති සංජානාති කියලා කියන්නේ ඒක ගැන විස්තර කතනෙට යනවයි කියලා කියන්නේ ඒ තරම්ම පයේ අත්දැකීම නැද්දකින් නොපතන්. ඒ තරමටම අර දැකපු එක පිළිබඳව අනුව්‍යංජන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලබලා ඉන්න ඉන්න ඉන්න ඉන්න දෝරේ ගලන කෙලෙසයක් එන. යං සංජානාති තං විතක්කේති. ඒක නීති විතක් කරන මම හිතත් මේ වෙලාවට වෙන්න ඕනේ මේ රිලවීම මම බලන්න ඕනේ කියලා අර දැකපු එකත් එක විශාල කතන්දර ගොතයක් කරනවා. ඒකට එයා දැන් මේ සක්මන් කරන කතාවක් නෑ දැන් මෙන්න රිලවියක් එක්ක ප්‍රේම සම්බන්ධයක්. දිග කතාවල් යන. අද ලියලා තියෙන හැම නව කතාවක්ම හැම ටෙලිඩ්‍රාමා එකක්ම වගේ පිස්සුවක්. ඒ නව කතා ඒ ටෙලිඩ්‍රාමා චිත්‍රපටි බලන්න හුඟාක් ශෝකාන්තයි. හුඟාක් ශෝකාන්තයි. මොකද අපි හරි කැමැති මේ ශෝකයේත් එක්ක දුකත් එක්ක ෆ්‍රස්ට්‍රේෂන් එකත් එක්ක අසහනයත් එක්ක ඉන්න මිනිසයා තුළ පුදුම ආසාවක් තියෙනවා කොච්චර භවනා කරත් කොච්චර නිවන් දකින්න ඕන කිව්වා. මේ මිනිසයා වදන දේවල් තියෙනවනේ මේ අපි කියන්නේ නව කතා කියලා. මනසේ හිතන පිස්සුනේ මේකේ ලියන්නේ. ඒ වගේ තියෙන හරියක් තියෙන දුක්ඛ කතා. ඒ තරම් මිනිසයා දුකට කැමතියි. අර උදාසීන අරමුණ පේන්නේ මහා කම්මැලි දෙයක් විදියට. එපා වෙලා. ඉතින් මේ කිනාට අර ගිහිල්ලා දැන් ඉන්නේ පිට කියලා දන්නවනම්, ගිහිල්ලා තියෙන රූපයකට කියලා දන්නවනම්, ඒක ලියන්න තරම් නිහතමානී වෙන්න පුළුවන් නම්, ඒක ලියන්න තරම් අහිංසක වෙන්න පුළුවන් නම්, ගුරුවරයා කතා කරලා කියාවි. ඔය පිට ගිය බව දැනගන්න එක හොඳ කොච්චර වටිනවද කියනනම් අරමුණේ ඉන්න බව දැනගන්නට වැඩිය ලොකු සතියක් තියෙන්න ඕනේ. පිට ගිය වෙලාවේදී පිට ගිය බව දැනගන්න. මෙවට අපි කියනවා විපස්සනාව කියලා. මේකට කියනවා රැඩිකල් රිෆ්ලෙක්ෂන් නැත්නම් විප්ලවීය චින්තනයක් කියලා. මගේ හිත පිටපොට ගිහිලා ඕඩ්ල කොච්චේ පිල්ල පැනලා හැබැයි මම හරියටම දන්නවා ආවල් සංදිස්ථානේ පිට පැනලා තියෙන්නේ රූපෙටද සද්දෙටද ගන්ධටද රසටද. එන කිසිම ලැජ්ජාවක් ඇති කරගන්න එපා. ඒකට සදාචාරය කියන්නේ. ඒකට නෙවෙයි සදාචාරය කියන්නේ. ඒ මොකද ඒක දැනගත්තේ නැත්නම් සනීප කරන්න බෑ. ලෙඩේ දැනගන්න විදියන්නේ මේ කවුන්සලින් කරාට ඒක මතුවෙන්න දෙන්නේ නැත්නම් එයාගේ තියෙන මානසික අසහනය සනීප වෙන්නේ නැහැ. තුවාලේ පුරු ඇදිලා ගියේ නැත්නම් තුවාලේ සනීප වෙන්නේ නැහැ. තුවාලේ සරව ටික එළියට ගියේ නැත්නම් සනීප වෙන්නේ නැහැ. ඒ ටිකේ එලි කරන වෙලාව තමයි මම මෙච්චර සිල් අරගෙන මෙච්චර දවස් 3-4ක් භාවනා කරලා සක්මමලු අතගාලා අනේ සාදු කියලා ආවට හිතේ තියෙන කඩප්පුලිනෝ කැමපණ දහපතුරා පට්ටවඳුරු ගතිය දිහා බැලුවොත් මුළු සංසාරේ ගෙනව ඔක්කොම වැగిරෙන්න පටන් ගන්නවා. අපි කියනවා කටේ තියෙන nari වන්දන් රෙද්ද පල්ලෙන් බයිනෝ කියලා කියලා නම් එන්නේ ගෙදර කට්ටියට මම දෙන්නම් සක්මන මං එහා කෙළවරට යනකන් සතියෙන් යනවා එහා කළා මේ කෙළවරට සතියෙන් එන්නම් කියලා ගෙදර කට්ටියට අඳහැර පාගෙන ඉන්නේ. ඇත්තටම ගෙදර උන් ඔయిత වැඩිය ඉන්නව ඇති හොඳින්. බුදුරජාණන්සේ ඉන්න කාලේ මාළු කාර්යෝ දෙන්නේ මේට ආරංචි වලට බණ කියනවා අයියේ. ඒක මාළු කාර්යෙක් වල ඔක්කොම පැතික සිටි මං යනවා මේ බණ ආන්න කියලා. අනිත් මාළුවා කියලා පිස්සුද බං ඔය බුදු බණ ඇහුවට මාළුවා වෙනවයි. මම මාළුවා අල්ලනවා කියලා. දැන් බණ අහන කම්ම අර බණ අහන එක හිතනවලු අරුණම් මරු මාළු අහුවෙලා ඇති. කොහොමද දන්නේ කියලා ඌ එන කල්පනාවේ දැන් මාළු කොහොමද කියලා. අර එක මාළු අල්ලන ගම කල්පනා කරන කොච්චර කරොත් මගේ යාළුවා හොඳ සදාචාරවන්ත හොඳට බණ අහනවා ඇති කියලා ඌ මාළු අල්ලන ගම බණ අහනවා. ඒ නිසා මාළු අල්ලන එක සදාචාර හිතවිලි ගන්නෙ. බණ අහන එක මාළු අල්ලන හිතවිලි ගන්නෙ. මේ මේ හිටියා පර පරණ ආමුදුරු කෙනේ සිවුරු ඇරලා. එච්චර ලොකු දෙයක් වෙලා නැහැ. අර පින්න පහතේ බෙදෙන එකනාගේ අත දැකලා. පව් වෙන්ද සිවුරු ඇරිය බැන්දා. පව් අපා. ඉතින් හැමදාම ඇවිල්ලා මට කියනවා අනේ ස්වාංශ සිවුරක් දෙන්නකෝ පඳු ගහලා දෙන්න. ඉතින් මයි ළඟ හරියට වැඩ. ඉතින් මං කව දැන් ඉතින් තෝ තෝගේ සිවුරක් තිබුණා. තෝ සිවුරු ඇරියා. දැන් ඇවිල්ලා මේ මගේ සිවුරු ඉල්ලන හොදන්න අනේ ස්වාමීන් සිවුරේ ඉන්නකම් ගෑණිත් එක්කලු බුදියා ගත්තේ. දැන් ගෑණිත් එක්ක ඉන්නකම් සිවුරත් එක්කලු කල්පනාව. ඔන්න ඔකට ප්‍රපංච කරනවා කියන්නේ. දැන් කොච්චර කෙරුවක්වත් ඔබ වහන්සේගේ සිවුර හොදලා දෙනකොට ගෙදරින් දති කල්පනාව. මම මේකට කුරුඳු කොල්ටියක් හොයාගන්න ඕනේ. මම මේකට බෝම්බු හොයන්න ඕනේ. මම මේකට මහෝගනි පොතු හැන මම ගිහිල්ලා මේක හදලා තම්බලා මං ස්වාමීන්ගේ චූර එක පැයෙන් වේලලා දෙනවා කියලා ගෙදර ඉඳගෙන මේ ගෑණිත් එක බුදියාගෙන ඉන්නේ. කල්පනා කරන්නේ අරන්නේ ගැන. ඒ නිසා භාවනා කරන අයගේ ඔළුව විතර පිස්සු ලෝකයක්. ආය මොකුත් නෑ. ඒක ඉතින් මම හොඳටම දන්නවා අවුරුදු 40ක් ඔය පරිප්පුව කාලා තියෙන ඉඳලා. මේක කියන්නේ නෑනේ කවුරක්වත්. කියන්නේ නැත්තේ මොකද එහෙම කිව්වොත් මං ගැන අවිශ්වාසයට හිතාවි. මේ එහෙම හොඳ නෑනේ කියලා. ඉතින් ඔය වගේ තමයි කවුන්සලින් වලට ගිහිල්ලා කවුරු හරි තමන්ගේ தත්ත්වේ වසංගනවා නම් කවදාකවත් මේ මානසික උපදේශනේ හරියන්නේ නෑ. වෙද මහත්තයාට ලෙඩ ටික කියන්නේ නැත්නම් කොහොම සනීපෙන්නේ? අපිට වෙලා තියෙන්නේ අපේ අර සදාචාරයයි කීර්ති නාමයයි ලැබලා තියෙන අර නම රැකගන්න ඇතින් ඇති හැටි කියන්න බෑ. මේක මෙහෙම වුණාට පොඩි ළමයා කියනකොට සතිපාසලේ පොඩි ළමයා කියනකොට මේකට විකල්පයක් තියෙනවා. අපි ළඟ තියෙන මේ මොකද්ද ෂටගතියක් තියෙනවා. පේන දේ ඇති හැටියට කියන්න බෑ. දැනෙන දේ ඇති හැටියට කියන්න බෑ. වාර්තා කරන්න බෑ. අර ළමයි කියමු පොඩි හින්දා කියලා. මුස්ලිම් කෙනෙකුට බණ කමටහනක් දෙන්න බණ්ඩේ ළමයි කියන හැටි. අපි ඔය කඩුවෙලට ගෙන්නනවා මේ මේ මුස්ලිම් ගෑන ළමයි. මේ උන් එන්නේ වර්ණ විචිත්‍ර සාරිය ඇඳගෙන පෙන්නන්න. අපි මුස්ලිම් කියලා. එල කතා කරලා කියනවා මුලින් දවසේ ඇවිල්ලා සතිය පිටානික සක්මන් කරනකොට මට නම් මොකක්වත්ම තේරුන්නේ නැහැ කිව්වා. වැඩක් නැහැ කිව්වලු මේක. ඉතින් මම ඒ උනාට ඉතින් කට්ටිය ඉඳ කරා කරන දවසක් දෙකක් යනකොට මට හොඳටම සතිය පිහිටියා. මට මෙච්චර දුර යන්න පුළුවන් දැන් මට හරි ආසයි කාට හරි මේක කියලා දෙන්න. මෙන්න මෙහෙමයි සතිය පිහිටවන්නේ කියලා ඊළමෙන්ට පුදුම ආසාවක් තියෙන මේ බෞද්ධයාට කියාගන්න බැරි දේ දකින්නේ දකින්න හැටියට කියන්න. අනික මුස්ලිම් යාළම කියනවා මට මේ භාවනා පන්තියක් ලැහැත්ති කරලා ළමයි නැති වෙලා. ඉතින් අර සංවිධානය කරන එක්කනට සෙනගේ පය පෙන්නන්න ඔලු ගෙඩි ගන්න. කොළේ පුතේ උඹට බැරි දෙන්න මේ භාවනාව. ඉතින් මම මුස්ලිම් කමන්නේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. උඹ ඇවිල්ලා හිටපන් කියලා. ඔන්න ඔහොමයි ස්වාමීන් වහන්සේ මම සතිපාසලට ගියේ. අද මම සිංහල ඉස්කෝලේ යන සිංහල ඉස්කෝලේ බෞද්ධ සංගමේ මම අධ්‍යක්ෂ මම කොමිටි මෙම්බර් කෙනෙක් කිව්වා. මම තමයි කිව්වා බෞද්ධ ළමයින්ට භාවනාව උගන්වන්න. මම මේ අයට සතිය උගන්ලා දෙනවා. ඒ කට්ටියට කියනවලු ඔය ඕගොල්ලෝ දන්න ඔය සම්මා සතිය තියෙනවනේ කවදාවත් හරියන්නේ නැහැ. මේ සති මාත්‍රය අල්ලන්නකෝ. ඔයගොල්ලෝ දන්නේ එක නම් කවදාවත් හරියන්නේ නැහැ. එimhe බැරිම නම් එළමයා කියනවලු වාට ඇත්තටම සතුටුමත් වෙන්න ඕන මුස්ලිම් ආගමට එන්න මං කියලා දෙන්නම් පස්සේ බුද්ධ ආගමට යන්න කිව්වා. ඒ තරම් බුද්ධ ආගම අවචාවට හිටලා තියෙන. කිසිම කෙනෙකුට කියන්න බෑ. ඒකයි මේ සංඝයාට මේක තේරෙන්නේ නැති බුදුජානක කිව්වට සංඝයාට තේරෙන්නේ නැහැ. කොටිත සංසි සනා කළා කියනවා මෙන්න මෙතෙන්ට එනකන් අර සාමාන්‍ය සාධාරණ මධ්‍යස්ථ අරමුණ තබා මේ අරමුණට ගියාට පස්සේ ඒ යෑම දැනගෙන වාර්තා කරන්න පුළුවන් නම් දැනගත්ත ඉක්මනින් අරසයි. දන්නේ නැතු ඒකට ඔහේ යන්න දුන්නොත් දිගටම කෙලෙස්. ඒ නිසා ඒකට බලපාන බ්‍රහ්මීක් නෑ. ਸਰබලධාරි දෙවියෙක් නෑ. Tamange අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙන්න විතරයි. එතෙන්දි බලපාන. ඒක නැති කරන්න බණ අහලා තියෙනවා. ඊට පස්සේ කරලා වරද්දගෙන තියෙනවා. ඊට පස්සේ කවදා හරි වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න. කෙරුවට පස්සේ අහගෙන ඉන්න කරන්න බලුවන් ආයෙනම් මෙන්න මෙතෙන්දි මේ මේ වැඩේ කරන්න ඕනේ කියලා ඒ වාර්තාකරණයේ තියෙන චපලකම, ෂටගතිය, මායාවී ගතිය ගැන කලබල වෙන්න එපා. ඒ හිතේ හැටි. අපි යාට ඉද දුන්නොත් මාර්ගාක්ෂික වෙනවා. අපි බුදුජානනාංශයට සපත කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මම සක්මන් කරනවා සක්මනේ තියෙන සාක්කල් සක්මන මම විස්තර කරනවා සක්මනේ නැත්තම් නැති බව මම කියනවා. ආනපනේ ඉන්නකොට ආනපනේ තියෙන තාකල් ආනපනේ විස්තර කරනවා. පිට ගියානේ ඒ බව කියනවා. මගේ හිත ගියේ සද්දයකට, රූපයකට, ගන්ධයකට, රසකට, පහසකට. ඉතින් ඒකකොට ආනපනේ නැති බවත් අපි පරියන්කයක් ගැන කතා කරන්නේ. හිත තියෙන රූපයක බවත් කියන්න පුළුවන් නම් මොනතරම් සතියක් තියෙන්න ඕනද මේ ආනපන නැති බව දැනගන්න ඊට පස්සේ හිත ගිහිල්ලා තියෙන්නේ මනෝරූපයකට කියලා දැනගන්න ඒක කාටද කියන්න මොනතරම් අහිංසකමත්ව තියෙනවද එතකොට ඒක මේ තුන්වෙනි හතරවෙනි දවසේ වගේ වැඩමුළුවක කියන මිසක් පළවෙනි දවසේ කිව්වනම් කාටවත්ම තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ ඉත ඔක් කරන්න බෑකෝ බුදුහාමරන්න වෙච්ච වැඩක් අපි කවුද අපිට හරියන එකක් නැහැ අපිව පුළුවන් විදිහට ඔය දන්න දන්න විදියක් කරගෙන යමු කියලා මිසක් මේ වගේ ගැඹුරෙන් ඇතුළට ගිහිල්ලා හිතේ සිදුවෙන සංසිද්ධිය සංසිද්ධි වශයෙන් බලලා මගේ නෙවෙයි වෙච්ච දෙ කියලා මේක වාර්තා කෙරුවොත් විතරයි මට ආනිසංස ලැබෙන්නේ කියන්න කොච්චර අහිංසක වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර නිහතමානී වෙන්න ඕනද කියලා හිතන්න. එහෙම නැතුව මේක වසංගන්න ගියොත් අපි මෛත්‍රී බුදුහමරොත් දකීවි. ඊට පස්සේ එන බුදුහමරොත් දකීවි. කවදාකවත් ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මිච්ඡා විතක්කය අපි ඇදගෙන අනේක කලබල වෙන්න එපා. ඌ යانے යන තැන දකින්න. මිච්ඡාවිතක් අපි අරගෙන යන තැනට ටෝච් එක ගන්න. ආපහු ගණ්ඩ දඟලන්න එපා. ගිය බව, හිත අරමුණේ නැති බව, දැන් තියෙන රූපයක බව විස්තර කරන්න පුළුවන් නම්, වාර්තා කරන්න පුළුවන් නම්, දේශනා කරන්න පුළුවන් නම්, ඒ අහිංසක භාවයේ සතිය එක්ක අපි අරසකන. එනිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාර. තමන් ධර්මයේ රැක්කොත් ධර්මය තමන් රකි. තමන් ධර්මයේ ඉදිරිපිට වංචනික වෙනවා. ඒක හැටි. ඒක හරියට දන්නේ නැති වුණොත් එහෙම අපි දිගටම ආත්ම වංචාවක් කරනවා. මේ හිතලා කරන එකක් නෙවෙයි. අකුසලයක් නෙවෙයි මම මේ කියන්නේ. දැනගත්තොත් එහෙම මිත්‍යා විතක්ක වලට අපිව කෝච්චි පිල්ල පන්නන්න දෙන්නේ නැතුව පන්න නැත්තම් පන්නපු ගමන් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අතින් අපි ඔක්කොටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. කාටවත් කියන්න බෑ උපත්තියම හෝ භාවනා කිරීමෙන් හෝ කාට හරි වැඩි අයිතියක් ලැබෙනවා කියලා. ඔක්කොටම සමායිතියක්. එතන ඇති බලන්න අපි ඔක්කොම මිනිස්සු. මේක ක්‍රියාත්මක කෙරුවොත් මේකට හිත යොදුනොත් මෙතෙන්ද මානසිකාරය යෙදුනොත් අන්න බුදුන් පහල වුණා වාගේ. අන්න ධර්මයේ පහල වුණා වාගේ. අන්න අපි සංඝයා වෙනවා. අන්න අපි රැකපු සීල වටනකම තේරෙනවා. එදාට තේිනවා මෙතෙක් කල් කරපු හැම තකතිරුකමක්ම මේ කට්ටේ පන්න ගන්න උදව් වෙනවා. Tamange වැරදි ටික අත්වැරදි ටික තමයි කට්ටේ බන්නන්න උදව් වෙන්නේ. අපි තව පොඩ්ඩක් ඕක ඉස්සරහට යන් හෙට වෙනකොට අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. ශිළු දිනාට තමයි මේ කරගෙන යන වැඩ වැඩි උනන්දුවෙන් තව ඉදිරියට යන්න මේක ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.